ආයෙසුන් මෙතෙන් දෙන්න පුළුවන්. පොඩ්ඩ ඉස්සරහට එන්නකො. ආ ආයෙසුන් මෙහෙට එන්න. එතකොට කීයක් තන්ද ඉදේනවා. අතන පාර තියන්න මහත්තයා. පාර තියන්න. ඔය ලනුපතර ඉඩ කියලා වාඩි වෙන්න අනික ඒකට ඉදේනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සරණ වණී බ්‍රහස්පතිඳ පවත්තන චාරිත්‍රානුකූලව පවත්තන සතිපතා පවත්තන ධර්මදේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ධර්මදේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කච්චි අබින්න සංවාසෝ නච ජානාති පණ්ඩිතෝ උක්කාධාරෝ මනුස්සානං කච්චි අපචිනතෝ තයාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පසුගිය මාස දෙක විතර කාලයක් ඒ විදේත කටයුතු සංසාර සඳහා ගිය නිසා අපි මේ චාරිත්‍රානුකූල බ්‍රහස්පති ධර්ම දේශනාවට රැස්ුනේ නෑ ඊට ඉස්සෙල්ලා අවසාන සුමාන තුනේ සුමාන තුනකට ගැලපෙන පුංචි මාතෘකාවක් අරගෙන අපි ධර්ම දේශනාව સમાપ્ત කරා මම මේ කතා කරන්නේ නිසරණෝනේ බ්‍රහස්පතින්ද පවත්වන සම්ප්‍රදාන කුල ධර්ම දේශනා ගැන. ඒ නිසා අපි අලුතෙන් අද මාතෘකාව පටන් ගන්න පුළුවන් බව ගිය සතිය අපේ සංඝයා වහන්සේට දැනුම් දුන්නාට පස්සේ මාතෘකා දෙකක් යෝජනා වුණා. ඉතින් ඒකේ ඉස්සෙල්ලා යෝජනා වෙච්ච මාතෘකාව තමයි මම අද ඉදිරියෙන් තිබ්බේ. ඉතින් මේකේ නම ලියලා තියෙන්නේ රාහුල සූත්‍රය කියලා. මේ සූත්‍රය සුත්ත නිපාතේ සංග්‍රහ වෙලා තියෙනවා චුල්ල වර්ගයේ යටතේ. ඒකේ හුඟක් මේ නාවක භික්ෂුවකට අදාළ තොරතුරු රාශියක් ගොනු කරන අදහසින් එහෙම නැත්නම් ඉදිරිපත් කරන අදහසින් සර්වචන් වහන්සේ කියන තාත්තත් රාහුල පුංචහාමුදුරුව කියන පුතත් අතර වෙච්චි ඊ타මත්ම సౌందర్యාත්මක සාකච්ඡාවක් මෙතන තියෙනවා. හැබැයි මෙතන මේ තියෙන පියපුතු සම්බන්ධය මේ <clears throat> අපාර වූ මේ සංසාරයේ මගේම පිය වේවා කියන කුණුහරුපෙ නෙවෙයි තියෙන්නේ. උපදින උපදින ආත්මය මගේම තාත්තා වෙන්න කියන කතාව නෙවෙයි. තාත්තා පුතාට දෙන්නේ අපට කියන අවවාදේ. ශාක්‍ය පුත්‍රයෙකුට නැත්තම් බුද්ධ පුත්‍රයෙකුට දෙන අවවාදේ මිස අර හැඟුම්බර හරුපයක් මෙතන නැහැ. ඒ නිසා අපට ඒ කියන්නේ දැනට తాවකාලිකව ස්ථිරව මේ ගිහිගේ අතහැරියා කියන අභිනිෂ්ක්‍මණය කරපු කෙනෙකුට මේකෙන් අර අපාර වූ මේ සංසාරයේ මගේම පිය වේවා කියන තෞන්දර්යාත්මක පැත්තෙමුත් අපිට යම් කිසි විදිහට අපි බෞද්ධයෝ නිසා අපිට බුදුහාමුදුරුවෝ කරුකටයුතු කෙනෙක් නිසා රාහුල පුංචි ආමුදුරුවෝ කරුකටයුතු කෙනෙක් නිසා ඒ දෙන්නා ලේ සම්බන්ධකම් ඇති පිය පුදු සම්බන්ධයන් නිසා අපිට ඇත්තට මේකෙත් පණිවිඩයක් තියෙනවා නමුත් ඒ පණිවිඩයම බුදුහාමුදුරෝ බුදුපියෙක් විදිහට තමන්ගේ පුත්‍රයන් වහන්සේට අවරස පුත්‍රයන් වහන්සේට දෙන පණිවිඩයෙන් අපිට වෙනම පණිවිඩයක්ත් තියෙනවා. ඒක ආර්ය පණිවිඩයක්. එහෙම නැත්නම් නෛර්යානික පණිවිඩයක්. ඉතින් මේ දෙකෙන් වරින් වර මට දේශනාවේදී පණින්න සිද්ධ වෙනවා. අර කියන సౌందర్యාත්මක හැඟුම්බර පණිවිඩයටත් අනිත් පැත්තෙන් ඊටාම ගැඹුරින් තවත් වෙනසෙ පෙන්වන්න හදන මේ સંદર્ભය හරහා මේ ජවනිකාව හරහා මේ සකච්ඡාව හරහා බුදුහාමුදුරුවෝ මේ නිවන් දකින පුතෙකුට බුදු පුතෙකුට දෙන අවවාදයක් අතර පණිඩ සිද්ධ වෙනවා. ඉතින් මේ පයින් කොට තල්ල කැඩෙන්නත් ඉඩ තියෙනවා, පටලවා ගන්නත් ඉඩ තියෙනවා. එහෙම පටලවා ගන්න නැතුව මේ මාර්ග දෙකකින් තමයි මේ විවරණේ සිද්ධ වෙන්නේ කියලා මම කැමති මුදින්ම සඳහන් කරන්න. මේක සිද්ධ වෙන්න ආකාරය නැත්තම් අපි නම් ඉතින් අර දහම් පාසල් යන කාලේ ඉඳලා රාහුල කුමාර කියන්නේ කවුද කියලා දාන්න නිසා බුදුහාමුදුරුවෝ ගෞතම සරුවච්චන් වහන්සේ කියන්නේ කවුද දාන්න නිසා අපිට එච්චර මං හිතන්නේ ලොකු නිදාන කතාවක් අර්ථ විවරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි හිතුවොත් එහෙම මොනම පසුබිම් දැනුමක් නිදානයක් නොදන්න කෙනෙක් පිළිබඳව කල්පනා කරලා අපි විනාඩි සුවල්පයක් ගත්තොත් මේ බුදුජානන් වහන්සේ ඒ බුදු වෙන්න ඉස්සෙල්ලා සිතාත් කුමාරව ගත කරන කාලේ මේ රාහුල වෙනුනේ රාහු කෙනෙක් විදියට. තමන්ගේ ගමනට බාධා කරන කෙනෙක් විදියට. රාහු ජාතම් බන්දරං ජාතම් කියව එක තමයි හොඳ වෙලාවට මේ පයින්ට කාර්යයට වැරදිලා ඇහුවිලා අපිට දැන් නමක් හම්බෙලා තියෙනවා රාහුල කියලා. නැත්නම් මේකින් කිව්වේ රාහු ජාතම් කියන එකට ඒක මම හිතන්නේ ඔය సౌందర్యාත්මක පැත්තෙන් බුදු පුතයි මේ නැත්නම් බුදු පියයි රාහුල පුතයි අතර සම්බන්ධතාවය තියෙන කට්ටිය කැමති නැහැ. ඒක කතෝලික සභාව නම් පාවිච්චි කරනවා. උඹලා උගන්නවා ආගමේ පුතා දුවත් පළවෙනි පුතාටවත් පියා පළවෙනි පුතාටවත් ගරු කරන්නේ ආදරය කරන්නේ ඒකත් රාහු කියලා උපදිනවා එහෙමද අපේ නත්තල් පප්පා රැයට ඇවිල්ලා ඕගොල්ලන්ට මේසෙකට සෙල්ලම් බඩු දාලා යනවා ඉතින් බබාලා කාටද කැමති ඒ තමන් මේ තමන්ටවත් නොසලකන අප්පා හදපු ආගමටද එතන නත්තල් පප්පා ඇවිල්ලා තෑගි දෙන ආගමටද කියලා හරියට මේක තුරුම්පක් විදිහට පාවිච්චි කරනවා ඉතින් මෙතෙන් තාත්තලාටත් ඒක රිදෙනවා ඇති කෙසේ නමුත් මේ නම තමයි මේ රාහුල උනේ. පස්සේ අවුරුදු 7කට පස්සේ කිඹුලත්පුරේට සරුවච්චන්හන්සේ වැඩම කළේ රාහුල පුංචි කුමාරයා බලන්න නෙවෙයි. යශෝදරා බලන්නත් නෙවෙයි. ඒ රුද්දෝදන රජුගේ ඇවටිල්ල නිසා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ ගිය ගමනේ දෙවෙනි දවසේ වෙනකොට කිඹුලත්පුරේ හෙල්ලුම් කනවා. මේ සරුවච්චන්හන්සේගේ අපව වැඩිම නිසා දෙපැත්තකින් හෙල්ලුම් කනවා. එකක් තමයි මේ බුදු කෙනෙක් වැඩියා කියන එක අනිත් පැත්තේ මේ කපිලවස්තුපුරේ හිටපු ඒ ශාක්‍ය වංශය ඉතාමත් නම්බුකාර වංශයක් දැන් මේ බුදුහාමුදුරන්ට වැඩිමහල්ලෝ පුදුමාකාර අපහසුරපත් වුණා මෙයාට වඳිනවද නැද්ද කියලා. ඒ නිසා බුදුපියාණන්ට සිද්ධ වුණා මේ පොකුරු ඇස වස්සවලා 이르දි ප්‍රාතිහාරය පාන ඉස්සල්ලාම 이르දි ප්‍රාතිහාරය පාන සිද්ධුනේ නෑ ඉන්න මොකද නෑ තමයි තමන්ව පහත් කරලම සලකන කෙනා. මොකද නිතර ඇසුර නිසා නිතරම නෑයෝ තමන්ව පහත් කරලා සලකනවා. ඒක යේසුස් වහන්සේ සඳහන් කරලා තියෙනවා කිතිම සාන්තුවරේ ගමේදී බබලන්නේ නෑ කියලා. පිට යන්න යන්න දිලිසෙනවා. පිට යන්න යන්න පුදුම විදියට සලකනවා. දැන් ලංකාවට පිටරටින් එන අයට පුදුමාකාර පාවඩ එලනවා, පටවියම් බඳිනවා, tira අදිනවා. ඒ මොකද මේ සාන්තුවරය පිටරට නිසා. නමුත් Tamange කෙනා ගමේ එක්කනා ගණන් ගන්නෑ. ඒ නිසා මට පැවිදි වෙන්න කිව්වා කවදාකවත් පැවිදිලා ගමේ ඉන්න එපයි කියලා. මොකද හිටියොත් මහානගම කරන්නත් බෑ. නෑයින් එක තියෙන සම්බන්ධතාවයේ අපලෙටමයි අමරටමයි හිටින්නේ. ඉතින් ඔක්කොම ඇතර මේ මාතුකාට අදාළ දේවල් නෙවෙයි. කෙසේ නමුත් ඊට පස්සේ දෙවෙනි දවසේ තමයි මේ යසෝදරාව කිසිසේත්ම අනපේක්ෂිත විදිහට කොක්කක් ඇමක් විදිහට තමයි රාහුල කුමාරයා ඒ දාන්නේ පාරට අනිවාර්යයෙන් මේ යම කනවා කෑවා. කෑවට මොකද බුදුරජාණන් වහන්සේ යම කන්නේ උගුල ගස ගන්න නැතුව. යම කනවා උගුල ගන්න ගස ගන්න නැතුව ඒකල සාරිපුත්‍ර සාංශ කියලා බාර දෙනවා. වරෙන් කැඳ දෑවැද්ද දෙන්නම් කියලා අපේ අම්මලා තාත්තලානම් ඉතින් බැංකු ගිණුමට පෙන්නයි, හතරම් මුතුමාල ටික පෙන්නයි, ඇත්තු අස්සු දන් දෙයි. දරුවන්ට ඉතින් හිතාගෙන මහා ලොකු දෙයක් කරනවායි කියලා. ඒ කරන දේ ඇති මගුලක් ඇතන අර මිනිහාරිට වාතේ වට ආදායම් බදු කියන එක විතරයි ඉතුරුයි. ඒව නඩත්තු කරන දින කරදරේ විතරයි. තාත්තට අම්මට දාප කරනවා ඊට පස්සේ. කෙසේ නම් බුදුහාමුදුරුත් ඉතින් අර රාහුල කුමාරට සලකිල්ලක් වශයෙන් එහෙම නැත්නම් විසා මේ යසෝදරාවට කරන සැලකිල්ලක් වශයෙන් දෙනවා ආර්ය දායාදේ. කියලා කියනවා පැවිදි කරන්න කියලා. පැවිදි කරනකොට දැන් මේ කටේ කිරිතෝඳ ගියේ නැති පුංචි කුමාරයෙක් අතට පයට වැඩකාරයෝ ඇතුව රත්තරන් වාජනවල රාජභෝජන කාපු පුංචි කුමාරයෙක් ගිහිල්ලා දැන් පාත්‍ර කට්ටක් අතර දීලා පින්නපාතේ වඩිනකොට එතකොට බාරගත් උපාධ්‍යයන් වහන්සේ විදියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊටම නිහතමානී ඒ වගේම කෘතගුණ සලකන සරුවචනාංශයට විතරක් දෙවෙනි වෙන ඥානයක් ඇති ඒ උනට කිසිම විදිහකට අනික් අයට වැඩිය කිසිම අඩුවක් නැතුව බුදුහාමුදුරු සලකපු කෙනෙක්. ඉතින් ඊට පස්සේ මේ කටයුත්තේදී ඉතින් සාරිපුත්‍ර සාංශ විශාල බරක් පැට වෙනවා මේ රාජකුමාරයෙක් සරුවචනාංශයේ මේ సౌందర్యාත්මක පැත්ත හැඟුම්බර පැත්ත බලන්නේ අවශ්‍ය කරන්නේ දැනුම දෙන්නව හත් අවුරුදු කුමාරයෙක්. ඉතින් මෙයාට ඉස්සලා මහානකම කියලා දෙන්න ඕන. ඊට පස්සේ මේ තනිව වාසය කියලා දෙන්න ඕන. ඊට පස්සේ කමඨහනක් කියලා දෙන්න ඕන. ඊට පස්සේ නිවන් දකින්න පාර කියලා දෙන්න ඕනේ. ඒකට මෙයා බහ තෝරන්න ඕනේ. මිනිසුත් එක්ක ඉන්න හැටි තීරුම් ගන්න ඕනේ. මේ අප්පච්චි තමයි මේ ඉන්නේ සිංහාසනයේ වැඩ ඉන්නේ රාජ මේ බුද්ධ රාජ්‍ය රජකම් කරන්න කියලා දැනගන්නත් ඕනේ. මේ සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ ඒකේ සේනාධිපති. ඒකෙමුත් නම්බුවක් ඔළුවට එනවා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් පුදුමාකාර අවශ්‍යතාවයක් තිබුණා මේ පුංචි කුමාරයාව නිහතමානී කරන්න. බුදුජානනාංශයේ උදේ හවස ගිහිල්ලා චූල රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය කියලා නිතරම රාහුල කුමාරයාට මේ මතක් කරා අර ගිහි සම්බන්ධකම් නිසා මාන්නකාරකම් ගන්න එපා. ඇත්තටම කියලා ඒක මේ අරහත්ත්වයේ දක්කම තියෙන කෙලේශයක් මේ මාන්නේ කියන එක. දැන් සාමාන්‍ය අපි බලන මේ දිට්ඨි සීලබ්බත පරාමාස කාමය ද්වේෂය කියනවා මගදී කැහැලෙන ක්ලේශ රහත් වෙනකොටම සාවසෝවාන් වෙනකොටම සක්කාය දිට්ඨිය හැරෙනවා අපි කොච්චර දිට්ඨි ගැන මහා ලොකුට කතා කරත් ඒක මහා ලොකු මුල් බහගත්ත ලෙඩක් නෙවෙයි. මොකද මේ මාන්නේ කියන එක නැතුව බැරි එකක් වෙන්න ඇති අරියත් මාර්ගෙන් කැපෙන. සාමාන්‍ය ජීවිතේ මනුස්සයට යම් ප්‍රමාණයක මිනුම් දණ්ඩක් අවශ්‍යයි. ඒ මිනුම් දණ්ඩ හැම වෙලාවෙම මනුස්සයාට අමරෙට හිටිනවා, අරියාදුවට හිටිනවා. ඉතින් ඒ නිසා මිනුම් දණ්ඩ හඳුන්ලා දීලා ඒක දලිපි අතරගත්ත රිලෙවෙක් වගේ කපා ගන්න නැතුව ඒක පාවිච්චි කරන්න හැටි දන්නේ සරුවචනාංශය විතරයි. වෙන කිසිම කෙනෙකුට බෑ. ඉතින් ඒ පාඩම සාරිපුත්‍ර සාංශේ හරහා මේ පුංචි රාහුල හාමුදුරන්ට දෙන්න ගත්ත ප්‍රයත්නයක් තමයි මේ දෙබතෙන් කියවෙන්නේ. ඒ කියන්නේ කාලයක් මේ සාරිපුත්‍ර සාංශේ යටතේ කටයුතු කරනකොට මේ පුංචි කුමාරයාම අවුරුදු 14කට පස්සේ 13කට පස්සේ ඒ කාලේ පැවැත් දැන් කාලේ පැවැත්ච්ච ක්‍රමයේ හැටියට උපසම්පදාට සුදුසුක් වෙනවා අවුරුදු 20 සම්පූර්ණ වෙලා ඊට පස්සේ අවුරුද්දක් ගත කරලා තමයි අරිහත්ත්වයටපත් වෙන්නේ අවුරුදු 21ක් යනකම් අවුරුදු 15ක්ම මේ කුමාරයාට පෘථග්ජනව ගත කරන්න සිද්ධ වෙනවා. ඒ කාලේ පුරාවට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සහ බුදු පියාණන් වහන්සේ දීතු දීප උපදේශ මේ ත්‍රිපිටකයේ සූත්‍ර අන්තර්ගතව තියෙනවා. නමුත් මේ රාහුල කුමාරට අනිකුත් අයත් නීති දාලා තියෙන බව උපදෙස් දීලා තියෙන බව විනය අටුවාවේ පෙන්නනවා රාහුල කුමාරයාට සාමණේරෝ ඉන්න කාලේ සංඝ වාසයෙන් නිරපලා වැසිකිළියක නිදා ගන්න සිද්ධ වෙච්ච අවස්ථාවක් ගැන කතා වෙනවා. සාමාන්‍ය රැත්තන්ක නිදා ගන්න බැරි නිසා. එයා අනුපසම්පන්නෙක් වශයෙන් තීතනත් උපදෙස් දෙන්න ඇති. නමුත් ඒවා සූත්‍රගතව නැහැ. නමුත් මේ විනය පිටකේ කියවන අය දන්නවා මේකේ. ඉතින් මෙතන මේ අපි අද ඉදිරිපත් කරගත්තේ කච්චි අබින්න සංවාසෝ නාච නාච ජානාසි පණ්ඩිතා න අවජානාසි පණ්ඩිතා කියන මේ වාක්‍ය බුදුහාමුදුරන්ට කියන්න සිද්ධ වුණ මේක ඇත්තටම බුද්ධ දේශනාවක් ශ්‍රීමුක දේශනාවක් අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් එක්ක නිතර කටයුතු කරමින් වැඩ කරන පුංචි රාහුල හාමුදුරන්ගේ කටයුත්ත රාහුල හාමුදුරත් එක්ක සාරිපුත්‍ර ස්වාමීන්සත් එක්ක පවත්තන සම්බන්ධතාවය අර ගරුගාම්භීර විදියටම පෙරදි විදියටම තියෙනවද නැත්නම් ඒක කුරුවල් වෙලාද අරියාදුවට ගිහිල්ලාද දීගේ කැඩෙන්න කිට්ටුද දික්ක සාධන නඩුවකද ඉන්නේ කියලා දැනගන්නයි මේ කතා කරන්නේ ඒ සඳහා මේ නිතර ඇසුරු කිරීම නිසා නැත්නම් අභින්න සංවාසය නිසා පඬිතයට සාරිපුත්‍ර නමැති පඬිතයටම අවජානාසි අව탁සීරු කරලා කතා කරනවාද කියලා අහනවා අව탁සීරු කරලා හැසිරෙනවාද කියලා අහනවා කච්චි අබින්න සංවාසෝ න අවජානාසි පඬිතෝ නිතර ඇසුරු කිරන්ට ලැබීම නිසා ඒ පඬිතයාට උඹ අව탁සීරු කිරීමක් කරනවා. ඒකයි බුදුජානනාචි අහන්නේ. එතනින් පඬිත කියන බුදුජානනාචිට නේ සාරිපුත්‍ර ස්වාමීනාචිට. කිම කියලා ප්‍රශ්නේ ආන්නේ කිම නිතර ඇසුරිම උදේවස දකින්න හම්බෙන්න නිසා මේ පඬිතිය පහත් කළ සලකනවාද. උක්කාදාරෝ මනුස්සය මනුස්සේසු කච්චි ආචිනතෝ තය. අපචිනතෝ තය. මිනිස්සයන්ට මිනි පහනක් වෙච්ච බණ බහන ධර්ම දේශනාය කටයුතු කරන මේ සාරිපුත්තු මගේ ස්වාමීන් වහන්සේ නමකට උඹ පහත් කළ සලකනවා. උඹේ පැත්තට මේ කටයුතු ටික වෙන්නේ නැහැ කියලා රටේ ලෝකේ වැඩ කරනවා වැඩි කියලා හෝ එහෙනම් නිතර නිතර දකින්න හම් වෙනවා කියලා හෝ தත්ත්වේ පහත් කළ සලකනවාද කියලා මේ බුදුහාමුදුර තමන්ගේ පුතාගෙන් අහන එක අපි කියන්නේ බුදු පියාණන් ආචාර්ය රාහුල පුංචාම්සගෙන් අහනවා. ඒතර රාහුල පුංචාම්තුරු මම හිතනවා බුදුහාමුදුරන්වත් බලාපොරොත්තු වෙච්ච ආදර්ශය දීලා තියෙනවා. රාහුල හාමුදුරුවෝගේ උපත්යන් වහන්සේ වෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේටත් බුදුජාන වහන්සේ ළඟට ගිහිල්ලා චෝදනා කරන තරම් දෙයක් සිද්ධ නොවෙන්න රාහුල පුංචාමුල කටයුතු කළා තියෙනවා. ඒක මේ ප්‍රශ්නෙට රාහුල හාමුදුරුවෝ එතනදීම දෙන උත්තරෙන් වාචිකෝ පේනවා නාහං ආබින්න සංවාතං අවජානාමි පඬිතු. මම නිතර ඇසුරු කරන්න ලැබුණයි කියලා මගේ පඬිත වූ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මං අව탁සිරු කරන්නේ ඒ වාගේම උක්කාදාරෝ මනුස්සානං නිච්ඡං අපචිනතෝ මය. ලෝකේ අනන්ත අප්‍රමාණ සේවාවක් කරන ඒ කියන්නේ මිනිසුන්ගේ නැන පහන දල්වන මුන්වහන්සේ වගේ කෙනෙකුට මේ මට කෙරෙන දෙයක් කෙරුන්නේ නැහැ කියලා එහෙම නැත්නම් මිනිස්සුන්ට බැරි වුණාට මට මේ හාමුදුරන්ට ඕන වෙලාවක කතා කරන්න පුළුවන් කියලා. මේ හාමුදුරු නිතරම මං ගැන හොයනවයි කියලා මං කවදාකවත් පහත් කරලා සලකන්නේ නැහැ. එහෙම නැත්නම් අව탁සීරු කරන්නේ නැහැ කියලා සාරිපුත්‍ර රාහුල හාමුදුරුවෝ කියනවා. ඉතින් මේක මේ සාමාන්‍යයෙන් මේ රාහුල හාමුදුරුවෝ මේ ඇත්ත කියනවද බොරු කියනවද කියන වෙනම කතාවක්. එතකොට බුදුරජාණන් වහන්සේට මේ වගේ දෙයකට ගිහිල්ලා රාහුල හාමුදුරන්ට අතගාලා අනේ මගේ පුතේ කියලා හොරතල් කරන වෙනුවට ඔබ මේ පොට වරද්දාගෙන කියලා අහන්න තරම් වෙලාව තිබුණාද කියන එක තවත් ප්‍රශ්නයක්. එතකොටම රාහුල හාමුදුරන්ට සැක නැතුව තමන්ගේ තාත්තා නෙවෙයි ඉස්කෝලේ ලොකු සර් මෙහෙම ප්‍රශ්නයක් අහනවා පන්ති වාර ගුරුවරට ඔබ බැන්නද කියලා. ආහන්නේ වගේදී සැක නැතුව කියන්න පුළුවන් තත්ත්ව කියන එක මේ ශාසනයක තියෙන පුදුමාකාර ආශ්චර්යවත් දේවල්. අපි හිතනවා මේ ශාසනයේ තියෙන ආශ්චර්යමත් දේ මේ හේතුඵල ධර්මය දන්න එක පටිච්චසමුප්පාදය දැනගන්න එක විපස්සනා ඥාන පහල කරගන්න එක මාර්ගඵල ඥානය දන්නේ කියලා. ඒ ඔක්කොම දන්නවනම් වෙන්නේ ওই ටික තමයි. මේ ටික නැතුව ඔය මොන ධ්‍යාන මාර්ගඵල ලැබුණත් ඉස්සගේ ඔළුවේ තියෙන අසුචි ටික වගේ ඒ මනසට ඒක අහේනියට හිටිනවා. ඒ මනසට ඒක පාවිච්චි කරගන්න දන්නේ අද ඒ බණුව බලනකොට ඊවැනි ಗುಣ නැතුව ಗುಣ තියනවා කියන පුරුෂයන් දිහා බලනකොටත් ඒ වගේම මේ භාවනා කරනකොට භාවනාවේ ප්‍රතිඵල Tamanට නරකට පාවිච්චි කරන අවංක යෝගාවචරෝ දිහා බලනකොටත් මේ විදර්ශනා උපක්ලේශ කියන එක මේ වංචනික ධර්ම කියන එක මේ ෂට මායාවී ගති කියන එක කතා කරගන්න බැරි වාතාවරණයක් අද ලෝකේ පවතී. ඒ මොකද හේතුව කට්ටිය භාවනා කරන්නේ නැහැ. ඒක කතා කරන්න වැඩක් නැහැ. මේ කට්ටිය භාවනා පැවිදි වෙලා තියෙනම සිව්පසේ වඩන්න මිසක්කා භාවනා කරන්න නෙවෙයි. ඒ නිසා සංඝයාගේ පැත්ත කතා කරුවොත් ඊටාත්ම සෝචනීයයි. ගිහියෝ නම් මේ ගුරු ඇඳගෙන බොහොම ආසාවෙන් ඉන්නවා කවදා පැවිදි වෙන්නෝ කවදා පැවිදි පැවිදිච්ච දාස තොටත් ඔච්චර තමයි. මේකට ආවට පස්සේ කක්කම තමයි. ඒ පැවිදි වෙනකොට තියෙන ඒ సౌందර්යය ආසාව මොකක්වත් නැහැ. ඊට පස්සේ මොනවදෝ එකතු කරනවා. කොහේ යනවද? ඊට පස්සේ මේ ඉන්ඩියස්ලා අපි මේ පැවිදි දිහා බලපෙ හැටියට මේ පැවිදි වෙන වෙලාවේ බලන්නේ පැවිදි වෙන වෙලාවේ විදිහට අපි බලන්නේ උපසම්පදා වෙනකොට උපසම්පදා වුණාට පස්සේ තරුණාංශ කෙනෙක් විදිහට අර ලදරු රාහුල සාමණේරයෝ වගේ අපිට බලන්න පුළුවන්ද? නෑ අන් ඇවිල්ලා. මොනවදෝ ගමනක් යනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි අපි gedara උතර හිටියනම් ගෑණියක් එක්ක බුදියාගෙන ඔය ප්‍රශ්නේ ඉන්නේ නෑනේ. අපි බුදුහාමරගේ ශාසනය තියෙන නිසා විල පැවිදි වෙලා බුදුහාමරලා නිතරම අපි ගැන බලන්න බැරි වීම නිසා අපි අම්මාකාරක පිටපොට ගියොත් ඒකට 100 100ක් බුදුහාමර වගේ කියනවා. ඒ නිසා උන්වහන්සේ ගත කළ අවුරුදු 45 ඇතුළත පුළුවන් තරම් උපදෙස් දීලා තියෙනවා. තමන් ಗುಣ වැඩෙන්න වැඩෙන්න පුළුවන් තරම් නිහතමානී වෙන්න බලන්නේ කියලා. ඒ ගුණය නැත්තම් බුදුහාමරගෙන අගෞරවයක් කියලා හිතන්න. අපි මේ වැඩ කරගෙන යන වැඩපිළිවෙලේදී 100ට 200ක්ම ප්‍රතිඵල ලැබිලා තියෙනවා. එකෙකුටවත් ප්‍රතිඵල දරන්න බෑ. එකෙකුටවත් ඒ ලැබිච්ච ප්‍රතිඵල වලට තරම්ම ජීවත් වෙන්න බෑ. මොකද අපි හැදිලා තියෙන පෘථග්ජන ලෝකේ කාමභෝගීව. ඒකේ තියෙන ලැබිච්ච ප්‍රතිඵලය අනුව කෑකොත් සංගාහන එක, අන්ධහැර පාන එක. ඒ වගේ මේක දරන්න අපි පාටි දාන එක. මේකේ තියෙන පාටි මොකුත් නැහැ. නිස්සද්ද වෙන එක. ඉතින් මේ පාඩම අම්මලා තාත්තලා අපිට කියලා දෙන්න බෑ. බුදු පියාණන් වහන්සේට පුළුවන්, අමා මෑණින් වහන්සේට පුළුවන්. ඉතින් ඉන්නේ එතන තියෙන මේ sannivedana ප්‍රශ්නේ තමයි මේ බුදුරජාණන් වහන්සේට ආහුල් කුමාරයට කතා කරලා. නිතර ඇසුරු කරන නිසා, නිතර ඇසුරට ලැබිච්ච නිසා, මේ පඬිත වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උඹ අවභාසයට ලක් කරන නැත්නම් අවජානාසි අව탁සිරුවපත් කරනවා. එහෙනම් මේ ලෝකයාට මේ සා විශාල සේවයක් කරන්නා වූ මේ පඬිතයට අනේ යා මේ මගේ ගුරුනාංශය යා මොකද්ද මම දන්නවනේ යා ගැන කියලා අපචිනත පහත් කළ සලකනවාද කියන මේ ප්‍රශ්න දෙක මුළු ලෝකේ ශාසන ඉතිහාසයේ දිග්ගටම තිබිලා තියෙනවා හැම ශාස්ත්‍රුන් වංශේ නමක්ම තමන් වංශයේ ගෝලයන් අතරින් විශේෂ විවිචනකට ලක් කරලා තියෙනවා එහෙනම් මරුන් කාලා තියෙනවා ඒ මොකද මේ මාන්න නිසා බලතුලනේ නිසා ਸਰුවචනාංශය ඇති කරපු ශාසනයේ අලංකාරයක් තමයි උන්වහන්සේ ස්වභාවික මරණයක් බුද්ධ විඳා. විශාල ජයග්‍රහණයක් ස්වභාවික මරණයක් බුද්ධ විඳ නිසි කාල ගත කරලා. කාගවත් පිස්තෝල පාරකට, පිහි පාරකට, ද්වේෂයකට නෙවෙයි මොකද උන්වහන්සේක කරුවා විතරක් නෙවෙයි දන්න දන්න අයට මතක් කරා. මේ ශාසනය ඇතුළත තමයිගේ ಗುಣ වඩන එක හරි වැදගත්. අපි කියන ඔය මේ උත්තරී මනුස්ස ධර්ම ධ්‍යාන මාර්ගඵල එහෙම නැත්නම් විපස්සනා ඥාන. නමුත් ඒක තරම් නොවන ජීවන රටාවකට ඒක තුඩු දෙනවා නම් ඒක ඉතින් සරුවච්චන් වහන්සේගේම අඩුපාඩුවක් අපිට මේ කියලා දෙලා තියෙන නිසා. ඒ නිසා සරුවච්චන්සේ හරියට වෙලා අරගෙන තියෙනවා. සංඝයා වහන්සේලාට විශේෂම උන්වහන්සේ විදිහේ ජීවිත පරිත්‍යාගයෙන් මේ පැත්තට ආපු යත්තන්ට මේ ಗುಣ අරසා කරන ජීවත් වෙන එක. ඒ නිසා බුදුජානනාංශයේ දොස්සහලා තියෙනවා මේ සංඝයාට සුවිශේෂ කළ සලකනවා කියලා. බුදුහාමුදුරුවෝ සමාන ගතිය ඇතුව සම සමාජ ජීවිතයක් ගත කරනවා. ඇයි ගියට පැවිද්දට වෙන් කළ සලකන්නේ? ඇයි මේ මේ Taman ළඟ පැවිදුණයි කියලා විශේෂයෙන් සලකන්නේ? කියලා කෙලිම චෝදනා කරලා බුදුරජාණන්සේ සලකන්නේ මේ සංඝයා සංඝ භාවයට පත්ුනේ බුදුහාමුදුරුවෝ නිසානේ. ඒ ඇත්තෝ හරි වැඩි හරියක් කරලා හොඳ සාන්තව සාසනය නිවන රස විඳිනවා නම් බුදුරජාණන් සිච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් මේගොල්ල පිටපොට ගියොත් බුදුහාමුදුර ඇති කරපු මේ සංඝ සමාජය පිටපොට ගියොත් ඒ කරන හැම දෙයකින්ම ਸਰවචන් වහන්සේට සම්‍යක් දෘෂ්ටිකයත්ව නෙවෙයි ආයු දොස් දකින්න ඉන්නත්තන්ට ලොකු ආයුධයක් වෙනවා. ඉතින් ඒක නිසා ඒක පිළිබඳව කොච්චර මේ සැලකිල්ලෙන් කොච්චර සංවේදීව අපේ ලොකු සංහස කටයුතු කරාද කියනවනම් උන්වහන්සේ කියනවා මේසා ගුණ තියෙන බුදු පියාණන් වහන්සේගේ ගුණ තිබියදී ඒකෙන් අරිඹුවක්වත් ගුණ නැති මේ ගීයන්ගේ අනිකුත් සංඝයාගේ ගුණසා ගුණ ප්‍රකාශ කිරීම නැත්නම් ගුණ හුවා දැක්වීම ගුණය ගැන මහා ආඩම්බරෙන් කතා කිරීම බුදුහාමුදුරන්ට කරන නිග්‍රහය. කැත්ත නැතුව බය නැතුව ගුණ කියනවනම් කියන්නේ බුදුහාමුදුරන්ට ඒත් එක්ක බලනකොට මේ ඊට පස්සේ එන පස්චිම ජනතාව අතර ඔය කියන ಗುಣ මහා ලොකට උසලා දක්වන්නේ කුට්ටිය කඩා ගන්න මිස නිහතමානී නෛර්යානික අදහසකින් නෙවෙයි. ඒක නිසා අපි යම් විදියකට බුදු ගුණ තිබියදී වෙන කෙනෙකුගේ ಗುಣ අතිරේතව අතිශෝක්තිව කතා කරන එකට බුදුහාමරන් නිග්‍රහය. ඒකෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධ පුත්‍රයෙක්ගෙන් බලාපොරොත්තු වෙච්චා වෙන්නා වූ ඒ ಗುಣ තිබියදී අපි වෙන වෙන දේවල් කරන්න ගිහිල්ලා තෝත් එකයි තුගේ සාස්ත්‍රුණ වංශෙත් එකයි කියලා කායින් හරි වචනයක් අහන්න උනොත් බුදුජානනාංශයකට වග වෙන්න එපාය කොතනකින් හරි. ඉතින් ඒක නිසා මේ බුදුහාඳුරු අඳුන්ලා දීපු මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රාහුල හාමුදුරුත් එක්ක මේ පවත්තන ගනුදෙනුව මං කැමති දේශනාවේ පසුවරයේදී තමයි මූල කර්මස්ථානය හඳුනාගත්තට පස්සේ කොච්චරක් මූල කර්මස්ථානය පහත් කරලා සලකනවද නැත්නම් මූල කර්මස්ථානයේ තිබියදී අහල පහල යන ඒවත් එක ගනුදෙනු කරන්න ගිහිල්ලා මූල කර්මස්ථානයේ අමතක කරගත්තොත් වලිග පාගාගත්ත මිනිහෙක් වගේ භාවනා ලෝකෙදී පටලවෙන පටලවිල්ලත් මේ සමාජ ජීවිතේ පටලවිල්ලත් දෙකම එක මොඩල් එක තියෙනවා. ඒක නිසා බුදුහාමුදුර අඳුර දුන්නාට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ රාහුල හාමුදුරුව කෙරෙහි විශේෂයක් කරන කාරණා දෙක තුනක් නිසා එකක් කිරිකැටි දරුවේ හත් අවුරුදු දරුවෙක්. දෙක බුදුහාමුදුරන්ගේ අතිජාත අවුරුස පුත්‍රයා. අන්තිම බුදුහාමුදුර අතින් අල්ලන ඇවිල්ලා බාර දුන්නේ මෙන්න මේකට බලාගෙන කියලා. ඒතකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් ඒ දිහාවට කොන්දේසි විරහිතව සලකනවනේ. නෝ සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ පුදුමාකාර වැඩ කොටක් තියෙන කෙනෙක්. පින්නපාතේ සංඝයා වැඩියට පස්සේ දැන් අපේ හිතන්න 25 නමක් මෙතන ඉන්නවා. ඒ යන හැම සංඝයාම දොරවහල යනවද? වටින බඩුවක් තියෙන එකක් ඇතුළට දාලා යනවද? සිවුරු එළිය දාලා යනවද කියලා ඔක්කොම බලලා තමයි පිහගෙන තමයි පින්නපාතේ වඩින්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ පින්නපාතේ වඩිනකොට අපි හිතමු ගමට වඩිනවා පාත්‍ර ශාලාවට ගිහිල්ලා සිවුරු පරවනවායි කියලා. සිවුරු පරවපු එක වෙලාවක උන්වහන්සේට මේ හරියට මේ පරිමණ්ඩලයේ තියලා පරව ගන්න බැරි වුණා. හුද්දටම වෙලා ගිහිල්ලා දැන්. සංඝයා ඔක්කොම වැඩලා. උන්වහන්සේ තනියම වඩින්නේ. එතකොට එතන අතුකා හිට පුංචි සාමණේර කියනවා අම්බෝ සිවුරුවත් හරියට නැති දන්නේ නැහැ. සිවුර කොනක් එල්ලිලා. වලි හොඬක් වගේ එල්ලෙනවා. අනේ සාරිපුත්‍ර සංසය ආය සිවුර කඩලා අර හාමුදුර ළඟට ගිහිල්ලා අනේ ආයස්මතුනි ඒ කාරණාවට නම් ඔබ වහන්සේ මට වැඩි වැඩි මල් කිව්වා. අනික වන්න මගේම උපසම්පදා කරපු ගෝලෙත් තමයි මම තමයි සිවුරුව පණ්ඩු ගාලා දීලා තියෙන්නේ මේකට සිවුර ඇඳෙවෙත් මම නමුත් මේ හදිස්සි වෙලා සිවුර අඳිනකොට කණේ කොනේ ඉල්ලීමක් ඇති වෙනවා කියලා දකින්ද අර හත් අවුරුදු සාමණේරයට පුළුවන් Tamanට වැඩියේ ඒ තරම් නිහතමානී මේ ස්වාමීන් වහන්සේ සාවරු කුමාර ගැන වෙලා ගත්තා. ඒ වගේ හොඳට මතක තියානින්න අපි ඉස්සරහින් තියාගෙන මූල කර්මස්ථාන අපි නිවන් දකින්නකක්ම අපිට රාහුල සාරිපුත්‍ර ස්වාමීන් වෙනවා. කොතනක හරි මේ මූල කර්මස්ථානට අව탁සිරු කරානේ එතනම භාවනා කරකැවෙන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ හිටියොත් ඔක්ක කනලා කියනවා ඔබ සාරිපුත්‍ර ස්වාමීන්ට අවමන් කරාද? නිතර අභින්න පච්චවේක්කණය කරපු නිසා නිතර ඇසුරු කරන නිසා මූල කර්මස්ථානට ආව තක්සිරු කරාද එයා ගොඩාක් වැඩ කරන කෙනෙක් කියලා එහෙම නැත්නම් ලෝක සාසනික සේවාව ගොඩාක් කරන කෙනෙක් කියලා එයා අව탁සීරු කරාද කියලා බුදුහාමර අහන්නේ මේ කමඨාන් සුද්ධ කිරීම. පිනවකට නම් පේන්නේ මේ රාහුල මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අවශ්‍ය ගෞරවය ගෙනලා දීමක් කියලා. එතකොට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා හරියට ආමි කමාන්ඩර් සෙබලෙක්ගෙන් ඇහුවොත් උඹ බලගන නායකයාට සැලුට් එකක් ගැහුවද කියලා. ඒතර බුදුහාමුදුරුවෝ සැලුට් එක ඉල්ලන එකනේ මේ කරන්නේ. ලොක්කත් ඉල්ලන එකනේ කරන්නේ. ඒ නිසා බුදුජානනාංශ මේ පුංචි ආම්සුවන්ට සත්තන් දාන්නේ මේ පැලැන්තිය රකින්න කියන කතාවක් වගේත් පේන්න තියෙනවා. නමුත් මේ සත්තන් දාන්නේ තමන්ගේම පුතාට. ඉතින් ඒ නිසා කවුරු හරි ගිහිල්ලි පෙර වෙලා කමඨාන් සුද්ධ කරනකොට කිව්වොත් දැන් ඔබතුමා givisගත්තනේ දැන් මේ මූල කර්මස්ථානේ කියලා. දැන් මේ මූල කර්මස්ථානට ගෞරවය නැත්නම් ඒක නිවන් දක්වාම මේක පාර පෙන්වනවා කියන ගෞරවය සලකනවාද කියලා අහනකොට ඒ ගුරුන්නාංශයට ගරු කරන්නේ නැත්නම් ඒ ගරු කරන්නේ නැති කෙනා මූල කර්මස්ථානට ගරු කරන්නේත් නැහැ. කමඨාන් සුද්ධ කිරීමට ගරු කරන්නේත් නැහැ. එයාර එනේ එන දේ අල්ලගෙන ඉතින් අහනවා මම භාවනා කරනකොට මට මෙහෙම වුණා එහෙම වුණා ඇයි කියලා. ඒකට අහන මේ මූල කර්මස්ථානේ පෙනිපෙනීද මේක සිද්ධ වුණේ? එහෙනම් ඒක පේනකොට මූල කර්මත්තානේ නැද්ද? ඉතින් කමඨාන සුද්ධ කරගන්න යන කෙනාට තද වෙනවා. මේ මම කියන්නේ කහපාට ආලෝකයක් දැක්කයි කියලා. මේ මගෙන් අහනවා මේ මූල කර්මත්තානේ දැක්කද කියලා. අපබ්‍රන්තයි. කමඨාන් සුද්ධ කරනට අවුරුදු 10ක් කරලා බලන්න, 20ක් කරලා බලන්න කාටවත් මේ කාරණා තේරෙන්නේ නැහැ. මම හිටියා මාස 18ක් විතර පන්ති පිටිපස්සේ දන ගහගෙන මූල කර්ම කමතාන් සුද්ධ කරනකොට ඔච්චර තමයි පණිවිඩය. ඔය මොන බයිලා කතා කරාද? ඔය මොන දේවල් දැක්කත් මුට මුලින්ම අඳුනලා දීපු මේ පඬිතියා දැකනහද? පඬිතියා පේන දෙයක් මානද ඉන්නේ. උගෙන විතරක් කතා කරපන්. ඔය පේන මොනවා කතා කරත් ඒක අපිව නොම ගන්න දෙයක්. මේ සරල කාරණාව තේරුම් ගන්න මොනම පඬිතියෙකුටවත් බෑ. ඒ තරම්ම සිලිලාරයක් ඇතුව අපි භාවනාවට වාඩි ඒ තරම්ම සිලිලාරයක් ඇතුව අපි මහානකමට එන්නේ. ආවට පස්සේ අපිට අර මේ සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියන එක මතක නැහැ. අතරමඟදී හම්බෙන්න මොකක් හරි අල්ලගෙන අර પરම්පරාවත් ඉවරයි, ගෝලයේත් ඉවරයි, ගුරුනාන්සෙත් ඉවරයි, ස්ථානෙත් ඉවරයි ඕන පටන් ගන්නවා අලුත් අලුත් වැඩ. ඇත්තට මේකට ඒ බුදුහාමුදුරුවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් ස්ථාන බාන ලොකු ස්වාමීන්සෙත් අකමැති නෙමෙයි. බලනවා මේ මනුස්සන් මේ මේ දේ දරන්න පුළුවන්ද? මේ අලුත් වැඩපිළිවෙල පටන් ගත්තට අලුත් ගෝලිය හදාගෙන අලුත් තැන් හදාන ගියාර කරන්න පුළුවන් ද කියන එක පරීක්ෂා කරනකොට තමන්ගේ ගුරුවරයා පිළිබඳ පුදුමාකාර ද්වේෂයක් එන්න පටන් ගන්නවා. ඒක ස්වභාවිකයි. මම මේ යන්න මම 28 වෙනිදා මම හිතන්නේ ගියේ 26 27 ආවා ඔය මේ අපේ කඳුකට අපේ පේමසිරි ස්වාමීන් වහන්සේ ළඟ ඉඳලා පිටරට මහත්තයෙක් ඇත්තට මේ දා අදහස තිබුණේ ඇමරිකාවේ අර යෝගාවචර රාහුල සෝංශ වඩින්නේ ආයි කැපකාරයාව මං ඉතින් යන නිසා රෝගාවල රාහුල සෝංශ වැඩි නෑ වැඩි යනංගික ලොකු අපිට ලොක් කරපු ගෞරවයක් ඒතකොට කෙනක් දුන්නා උපක්ලේශ කියන පොත ඒක ගම්පහේ මේ පේමසිරි ලොකු ස්වාමීන් වහන්සේගේ ජීවන චරිතය වගේ උන්වහන්සේගේ ගුරුන්වහන්සේගෙන් උන්වහන්සේ බැනුම් අහපු ඇති ඒ මොකද හේතුව උන්වහන්සේට පුංචි කාලේ ගොඩාක් අනුන්ගේ හිත් කියවන්න පුළුවන් ගතියක් සුව කරන්න පුළුවන් ගතියක් ගොඩක් මේ ඒ හැකියාවල් තිබිලා තියෙනවා. ඉතින් ඒ ශාංශය ඒක හිතලා තියෙන්නේ මේ මටම ආවේනික සුවිශේෂී ගුණ ඒ ගුණ භාවනා කරනටත් වැඩෙනවා කියලා ඒක පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. Taman වෙත පැමිණෙන අයට සුව සේවාවල් කරන්න. එහෙම නැත්නම් ඒකේ හිත බල්ලා කියන්න. කියන කීලෝ හරියනවා. හරියන්න හරියන ගුරුනාච ගන්නවා. ඉතින් මේ ශාංශය රාන්ති උන හිතා ගන්න බැරිලු මේ මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් උන්වහන්සේ ඉන්නේ ලංකාවේ ඉන්න වැඩ වැඩිහිටිම ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ මතක් කරනවා මං එදා ඒ යන්න ගිය මොනම හරි පාරක ගුරුනාංශේ මගේ හිත ගන්න සුළුව ඉඳලා මට අවවාද නොකර හිටියානම් මම ඒ පැත්තේ හුඟක් දිනුනෙන් ඉඳිමුණ හැබැයි මම ශාසනය පිළිහිනවා අත තිබ්බ හැම කෙනාම පිළිහුණා අද මම යන්තම් පණ ගහකට රැගෙන ඉන්නවා මොකද එකම දෙයකටවත් සරකැවෙන්නේ නැහැ මගේ ගුරු හාමුදුරුවෝ මම ඉස්සරහින් තියාන් හිටියා හැබැයි මට ගුරු හාමුදුරුවෝ පිළිබඳ තරහ ආවා ඒකේ පොතේ ලියලා තියෙනවා. මේ මේ වෙලාවල් වල මට ගහපු ගැහිල්ල මම මේ වීදුරු භාණ්ඩයක් කරන ගලක දැල් කිරෝ වගේ මම තැරි ගැහෙන්න ගැහුවා. ඇස්සකට වැච්චි ලබු කුණු ලබු මේ කුණු පූල් ගෙඩියක් හතරමං හන්දියක් ගහන. ඇස්සකට යන්නේ. අන්නේ වගේ ගැහිල්ලක් මට ගැහුවා. දැන් මට තේරෙනවා ඒක ලියලා තියෙන එකට නම් මම එච්චර එකඟ නෑ ඒ සංසෙත් එක්ක අද එක්කෙනෙකුටවත් මේක තේරෙන්නේ නැති නිසා මට කමටහන් දීම එපා වෙලා තියෙනවා කියලා. අද ඉන්න එක්කෙනෙකුටවත් මේක තේරෙන්නේ නැහැ මොනවාරි කියපු ගමන් තරහ ඒ ඒ මේ මේ බුදුහාමුදුරු කියපු පණිවිඩය මේ දෙන්නේ. මගේ ගුරුහාමුදුරු මට කියපු එක මම මේ දෙන්නේ. මේ උඹ ගැන මූණ බලාන කරනවා නෙවෙයි. මට හිතන විදියට උත්තාන සම්පදාවට වඩා ආරක්ක සම්පදාය වැදගත්. මේ උපය ගන්න ලද ගුණේ වඩා රැකගන්න එක වැදගත්. එහෙනම් මේ ගුණ වර්ධනය කරන්න ගියාට පස්සේ අර වලහ බුහාමාරුවෙන් කන්දක් ගහක් උඩ නැගලා එක අතකින් ගහ බදාගෙන අනික් අතින් මී කඩනවලු. ඉතින් මී කඩනකොට හොඳ වද හම්බ වෙනකොට ඌට වටපිට බලන්න වෙලාවක් නැහැ. හොඳ හොඳ වද අරගෙන පිටිපස්සට දානවලු වැලහින්න පිටිපස්සේ ඉන්නවා කියලා. ඒ ඌ ඒ කරන වැඩ. ඒතකොට මේ මේ මේ කැලේ ඉන්න වැද්දා දන්නවා වලහ මෝඩයා අපිට ඒ ගහට අගින්නත් බෑ. අපිට මේ කඩන්නත් බෑ. හැබැයි වදේ දානකොට මේක බලන්නේ පිටිපස්ස බලලා නෙවෙයි පිටිපස්සේ ඉන්නවයි කියලා දාන්නේ. අර ඔක්කොම වද ටික එකතු කරගන්නවා යටට වෙලා ඉඳගෙන. වලහ පිටිපස්ස හරලා බලනකොට ගෑණි මීවද කාලා බලන එක බලනකොට මී මීවැද්දයි වෙන්නේ ඉන්නේ. ඉතින් වලහ එළවුණලු පිටිපස්සේ. ඒ වගේ අපි හම්බ කරන්න දැනගත්තට හම්බ කරලා තැම්පත් කරන්න ඕන තැන දන්නේ නැහැ. මී කඩන වලහ වගේ වලහින්න පිටිපස්සේ ඉන්නවා කියලා හම්බ කරලා හම්බ කරලා දෙනවා. වැලෙන්න පිටිපස්සේ නෑ ඌ ඉන්නේ ගහක තනි අතින් එල්ලිලා. ඌට වටපිට බලන්න බැරි තැනක. ඒ නිසා අසීමිතෝ යෝගාවචරය ගුණ වඩනවා. එක්කෙකුටවත් තේරෙන්නේ නැහැ ඒක අරස කරනවා. ඒක වලහමී කැඩුවා වගේ කියලා කියනවා. ඉතින් ඒක උඟාවක් බලපාන්නේ ගුණවන්ත සිල්වන්ත පින්වන්ත ස්වාමීන් වහන්සේලාට. අන්තිමට ඒත් සීදීනස ගන්න. එතෙන් සාධන වෙන්නේ වැරදි නමක් ඇති කර ගන්නවා. ඒකට ගුරුනාංශයට ඇති වෙන තරහ කනගාටුවට වැඩිය හොඳයි. කිලින්ම ගෝලයට බැනලා ඔයඩ අත තියන්න එපා. බොයි තියෙන ටික අරගෙන ඵලයන් ඔකට ඕන තරම් කල් තියනවා කරගන්න කියලා කියන එක පස්සේ ගුරුනාචරත් වහකනට වැඩිය ලේසි. ඒක තමයි මේ බුදුරජාණන්සේ කියන්නේ. ඉතින් ඒක නිසා ඒකට මොකද්ද ගැලවුම් මාර්ගය? මුළු ලෝකේ තියෙන සෑම ආගමක්ම ඒකට අහු වෙලා ඉවරයි. ඒ නිසා ආගම කියනද දේශපාලනය. බලය තහවුරු කර ගැනීමක් පමණයි. මොකද ਸਰුවචන්හන්සේ කියන දේ මේ දේශපාලන කුණ්ඩුවක් නෙවෙයිනේ. ගැලවුම් මාර්ගයක්නේ. ඒ වගේම උන්වහන්සේ කරලා දෙන්නේ මේ රූප කර්මස්ථානයකට සාපේක්ෂ යන ගමනක්නේ කායानुපස්සනාවට සාපේක්ෂ යන ගමනක්නේ අන්නේ කායानुපස්සනාවේ මේ කායාරම්මණය කොච්චර දුරට යනකම් ඒකේ කෘත්‍ය සම්පාදනය කළ ඉවර වෙනකම් ගෞරවයෙන් ඇසුරු කළ යුතුද නැවත අතරමඟදී පයලෙස්ලා වැටිච්ච ගමන් අත්ත බිඳිච්ච ගමන් ආය මූල කර්මස්ථාන කියලා එක කොතෙක් දුරට ඇසුරු කළ යුතුද කියන කාරණාව ඉතාමත්ම අමාරුයි ප්‍රතිඵල අපේක්ෂා කරන යෝගාවචර තේරුම් කළ දෙන්න. එයා ඵල අපේක්ෂා කරපු එක නෑ එක්ක එක සැරයක් අතර මූල කර්මත්තාන ආයේ ගන්නෙ නෑ. එහෙම නැත්නම් මූල කර්මත්තානේ වඩා වඩා අිනකොට යන්තම් ආලෝකයක් දකින්නකොට යන්තම් සැහැල්ලුවක් දකින්නකොට යන්තම් සති සමාධියනකොට මූල කර්මත්තානේ අමතක කරනවා. ආන්නේ දෙකේදී මේ කච්චි අබින්න සංවාදා නාවජානාති පඬිතෝ උපනේතර ඇසුරු කරනවා කියන ගතිය නිසා මම මේ පඬිතියාව තක්සේරු කරනවාද? මගේ අර්ථකතනය උඹට මේ මූල කර්මස්ථානය නිතර දැකීම නිසා නීරසයි කියලා නිතර දැකීම නිසා කම්මැලි කියලා නිතර දැකීම නිසා ඒකාකාරී කියලා අව탁සේරු කරනවාද චෝකනේ කමටහන් සුද්ධ කරනවා කියන්නේ කට්ටියට ඕන කරන්නේ මූල කර්මස්ථානේ නෙවෙයි නැත්තම් මූල කර්මස්ථාන නිවන නෙවෙයි ඇත්ත මූල කර්මස්ථානේ පැත්තක තියෙද්දි මේ පේන ආලෝක දිගේ යන්න හදනවා. එහෙම නැත්නම් මේ වේදනා දිගේ යන්න හදනවා. නැත්නම් මේ හිතවිලි දිගේ යන්න හදනවා. එහෙම නැත්නම් මේ ආලෝක දිගේ යන්න හදන මේ එකක්වත් නෙවෙයිනේ අපේ චේතනාව. අපේ චේතනාව අපි උදාහරණත් එක්කත් කිවිසගත්තේ. කර්මස්ථානචාරවත් එක්කත් කිවිසගත්තේ. වැඩමුළුවේදී කිවිසේ මූල කර්මස්ථානේ මේ මගදී හම්බෙන එක එක එක එක දේවල් නිසා අචේතනික වෙත පැමිණෙන මේ ආගන්තුක ධර්ම නිසා තමන් කලින්ම ගත්ත මේ මූල කර්මස්ථානත් එක තියෙන මේ givisuma තේරුම් ගන්න බැරි ගතිය සාමාන්‍ය යෝගාවචරයට නෙවෙයි අනාගාමී උත්මයෙකුටත් වෙන්න පුළුවන් වැරද්දක්. ඒ වරද්දපු තැනම භවනා එක තැන කරකෙන්න ගන්නවා. කොයි වෙලාවක හෝ කොච්චර භවනා කරකුණත් කොච්චර භවනා එක තැන මෙට්ට ඇහුණත් තමයි පේන තෙක් මානේ මූල කර්මස්ථානයේ තියෙනවා නම් භවනා වැඩෙනවා කියන වීජගණිතමය සමීකරණය බුරුමේ ස්වාමීන් වහන්සේ උගන්වනවා. ඔබට කොච්චර තලහැප්පිලියාවත් කොච්චර බැද්දෙන්න ගැසෙන්න ගියත් කොච්චර නිදි කිරා වැටුණත් කොච්චර ආලෝක පෙනුනත් කොච්චර సౌందర్యාත්මක දේ පෙනුනත් මට මේ දින එකම ගැලවුම් මාර්ගය ප්‍රත්‍යක්ෂණය උරගා බලන තියෙන ක්‍රමය මං මුලින් කියසගත්ත මූල කර්මත්තානේ පේන චෙක්මානේ තියෙනවනම් මට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් කියනවා අපි දන්නේ නැති පාරක ගමනක් යනවා. GPS එක පෙන්නනවා නම් පාර. අපිට ප්‍රශ්නයක් නැහැ පිටපොට ගියාට U turn එකක් ගැව්ව ගත්ත පාරට. ඒක ඒක පෙන්නනවා පාර. GPS එක නැත්තම් පිටපොට පාරකට වැටෙනාට පස්සේ යන්න යන්න කලාවදිනවනේ. ඉතින් ඒ නිසා නැවත මේක පාරට දමා ගැනීම හැකියාව. ඉස්සර මිනිස්සු පාවිච්චි කරන මේ උතුරු තරුවේ කාන්තාර ගමනක මුහුදු ගමනක කැලෑ ගමනක යන මේ උතුරු දරුව ආශ්‍රය කිරීම හිතන්න නරකයි මේ උතුරු දරුවට යන්න හදන ගමනක් කියලා. උතුරු දරුවට යන්න නෙවෙයි. ඒක තමයි අපේ මේ දර්ශකය. ඒක බලාන තමයි උතුරු කට්ට හැදුවේ. ඒක බලාන තමයි GPS හදලා තියෙන්නේ. ඉතින් අපි ඒකට සලකන්නේ නැතුව ඒක කියන දේ අහන්නේ නැතුව පිටපොට පාරක දාගෙන මේකෙන් යන්න පටන් ගත්තොත් ඉතින් ඒ තරමටම පෙට්‍රල් පිච්චෙනවා, කාලේ නාස්ති වෙනවා. යම් විදියකට ඒ කතාවේම එක එක එක වාක්‍යයක් තමයි Tamanට හොඳට පාර හොඳට යුවන GPS එක වහලා දාන්න. එහෙම නැත්නම් ඒ මේ පාර පෙන්නන යන්ත්‍රේ වහලා දාන්න. ඊට පස්සෙත් ඒකෙන් දෙ යන්න එපා මොකද ඒක සමාජලාට දුර පාරවල් පෙන්නනවා. ඒකට කෙලි පාරවල් පෙන්නන ට්‍රැෆික් ජෑම් තියෙනවා. ටික වහලා දාලා යන්න. ආන ඔය දෙක කොතෙන්ද GPS එක පාවිච්චි කරනවද කොතෙන්ද නැද්ද කියන එක අද ලංකාවේ ප්‍රශ්නයක් නැහැ මොකද ලංකාව GPS නැහැ. කාර් වල නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ කාටවත්. හැබැයි ළඟදී ඒක ආවා. පිටරටට ගියාට පස්සේ මාලා කචල්. දන්නේ නැති පාරකට යන්න ගියොත් එහෙම පැයේ ගමන්ට පැය තුනක් යනවා. මොකද යන්නේ පිට පාරක ගියාට පස්සේ GPS එක වහලා ආයෙ එන්න පටන් ගන්නවා. එතකොට වෙන පාර. ඊට පස්සේ ගෙදරට කතා කරන ඊටත් ගෙදර ගෑනේ වෙඩ ලණුවක් දෙනවා. යන්න ඕන දැන ඉන්න මනසට කතා කරනවා. <gasps> බුදු අම්මේ මේ කොහෙද යන්නේ? ඕක වැරදි කියනවා. එතකොට අර මනස ඇක්සිඩන්ට් වෙලා ඉවරයි. මොකද ටෙලිෆෝන් කර කර යන්නේ. ඒක හරියම ලස්සනයි පිටරට යනකොට හැබැයි කවදාවත් ඩ්‍රයිවිං කරන්න නම් යන්න එපා. බැක් සීට් එකේ ඉඳගෙන ඇඩ්වයිස් දෙන්නත් යන්න එපා. බලාගෙන ඉන්න ගියාම එක වචනේ කතා කරන්න ගියොත් මේ ට්‍රැෆික් එකේදී හරියටම ගන්න ඕන එක්සිට් එක ගන්න නැති වුණොත් එහෙම කොහේ කරකොලත් ඇරියද දන්නේ. ආයේ ඒ එක්සිට් එකට එතෙන්ට එන්න අය කොච්චර දෝ රවුම් ගානක් ගාලා පාට දා ගන්නවා. ඉතින් අතරමැද ඩ්‍රයිවර් එක්ක කතා කරන්න ගියොත් ටෙලිෆෝන් කෝල් දෙන්න ගත්තත් ඉවරයි. ඉතින් ඌ කියනවා sorry මට එක්සිට් එක පැන්නා. මොකද මට ටෙලිෆෝන් කරාය වෙලාවේ. මට කතා කරාය වෙලාවේ. අන්න ඒ වගේ මේ අනගමනේදී අභින්න පච්චවේක්කණේ කෙරු අභින්න සංවාස කෙරුවයි කියලා. නිතර පේන්න ඉන්නවයි කියලා. මේ තමන්ගේ ගුරුනාංශي පහත් කළ සලකනවාද? ගුරුනාංශයට විරුද්ධව මම පැහැදිලිවම කියනවා ද්වේෂ හිතවිලි එනවා. මේ මහපුණති කිසිම කෙනෙක් මගේ ජීවිතේ මම දැකලා නැහැ. මට ඥානාරාම ස්වාමීන් පිළිබඳව කටයුතු කරන්න යනකොට අහන්නත් ලැබිලා තියෙන. ඉතින් මට ඉච්චේවා කියන්න හොඳ නැහැ. ඕගොල්ලෝ තරහ වෙනවනේ මම හිතේ. අහන්න ලැබිච්චේවා කියනවනම් ඒ ධම්මසුනේත ආයසුතුන් කියනවා. ඉතින් අපි දෙන්නම එතකොට මම 36 වයසේ වගේ, ඌ 40 වයසේ වගේ. ඉතින් අපි කෙලින්ම ලොකු සංසේදී අහ බලන්නේ ස්පයින් විතරමනේ. මේ ලොකු සංසේ බොරු අද්ද කරන්නේ. මේ කියන විදිහට ජීවත් වෙනවද? ජීවත් වෙන විදිහට කියනවාද? එහෙම නැත්නම් මේ ගෞරවයක් අනම්මනක නෙවෙයිනේ අපේ වයසට එන්නේ. ඉතින් ආවට පස්සේ ධම්මසොනේ තාමසොනේ මායි දෙන්නේ මේක ගරු කරලා බලන්න හදනවා. බොහොම නැවතිල්ලේ තරහ යන්නේ යන ඊළඟට දෙමළ කොල්ලෙක් ආවලු. එයා පුදුමාකාර ස්වභාවයකට කැමති එකෙක්. අතු ගන්නවත් කැමති නෑ. ඌ කොලේ අහුලන්නේ මේ පෙන්ෂන් ගිය රාජ්‍ය සේවකෙක් කියලාලු මේ පෙන් කොල් කඩදාසියක් මේ බිම වැටිච්ච කොලයක් අහුලන්නේ. මේ ගහට සේවය කරලා කරලා බිමට වැටිච්ච එකෙක් ඉදලින් අතු ගන්න හොඳ නෑ. මෙයා පෙන්ෂන් ගිය එකෙක් අතින් අරන් ගිහිල්ලාලු දාන්නේ. ඒකල සක්මන් කරනකොටත් වැල්ලට වැඳලුලු සක්මන් කරන්නේ. ඉතින් ධම්මසොලෙන්ත කියලා කිව්වලු අනේ මේ අම්බ අපේ ලොකු අහුන බලන්න පුදුමාකාර විවේකීව ඉන්නේ. නිස්සද්දව වැඩ කටයුතු කරනවා. නැවතිලි වල අර දෙමලක් වල යකෝ නාකි වෙනකොට ඕම තමයි කවුරුත් ඕකේ සතියක්කට නෙවෙයි ඔය නාකි වෙලා තියෙන්නේ. උඹටත් ඕක වෙනවයි කියනවා. අරුව වෙනකොට කියනවා ධම්මසුනේත් ස්වාමීන් වහන්සේ අපි ඊටාම ගෞරවයේ ලොකු සාධමේ නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරන එක අගේ කරාට අර ගෞරව ස්වභාවයට ගෞරවයයි. ඌ කියන නාකියරුවට දැන් අර නාකිය දිහා බලන්න. ඒ මීට තමයි වැඩ කරන්නේ. ඉතින් මොනව කරන්නේ? ඉතින් ඕක සතිය නෙවෙයි. නාකිකමට ඌ ගණන් ගන්න දෙයක් නැහැ කිව්වලු. ඉතින් මටත් හිතුන මාත් වෙන ලොකු සාසික දොස් බලන්න ඕන කියලා. පේනවා. හොඳට මගේ දොස් දැකලා තිබුණා. මම ලොකු සාසික දොස් දැකලා තිබුණා. ඉතින් එතකොට හිතනවා මේ ලෝකේ ಜಾති කොහෙවත් නැහැ වෙන්නේ. මේ එකයි ඉන්නේ. එයාගේ දොස් කියලා. කටුකුරුසි සාංශයෙන් නොකිය කිව්වා. මූණටම කිව්වා. මයි කර්මස්ථානයේ කොච්චර මට එපා වෙලාද කියනවා මුළු ලෝකෙම එපා වෙලා. හැබැයි උඹ එපා වෙලා කියන එක කියන්නේ නැහැ ඒ වෙලාවේ. හැබැයි කියන්නේ ඒක තමයි මේ. මට ලෝකෙම එපා වෙලයි කියලා කෙලින්ම ගිහිල්ලා කියනවා. ඊට පස්සේ බුරුමේ ඉන්නකොට බුරුම ස්වාමීන් වහන්සේත් එක්ක අපේ ඉතින් කොච්චර කෙරුවත් කයිවරු ගහනවනේ. ඊට පස්සේ මේ ස්වාමීන්ගේ දොස් කියන එක. ඒක අපේ හොබි එක. පිටරටගෙන හැම කෙනාම ඒක දිහාම මට ඊට පස්සේ වෙනම මාව රෙජිස්ටර්ඩ් එන්වලොප් එක හැම රජයකටම පණ්ඩිත සාංශයට විරුද්ධව ගාව පෙස්සම. මෙයාව ඊට පස්සේ ඔබ වහන්සේ ඔබලාගේ රටට බාර ගන්න එපා. මෙන්න මේ තරම් ප්‍රෝඩා කරන බුරුමේ වැරදි විදියට නියෝජනය කරන බුද්ධඝම විකුණලා කන කෙනෙක් මටත් කොපියක් කියලා තිබුණා. ඒකේ ලෝකේ හැටි ලෝකේ හැටි වැඩක් කරගෙන යන මනුස්සයද මුඛාකාරී වලියක් අයිනවා. ඒක තමන්ගේම අත්‍යන්ත ගෝලයන් අතර සිද්ධ වෙන්නේ නැහැ කියලා දෙයක් ඇත්තේ නැහැ. නමුත් අනවශ්‍ය කිසිම ප්‍රෝජනයක් ඇති නොවි ඇති වෙන මේ හිතවිල්ල භාවනාවට බාධාවක් බව. තමයි භාවනාවේ යනකොට නිතර ඇසුරන් හම්බවීම නිසා මූල කර්මස්ථානය පිළිබඳ නීරසකම් පහළ වෙන එක. මූල කර්මස්ථානය පිළිබඳ ඒකාකාරීකම පහළ වෙන එක. මූල කර්මස්ථානය පිළිබඳ සැක පහළ වෙන එක. මූල කර්මස්ථානයේ ළඟට යනකොට බයක් පහළ වෙන එක මේ නිවනේ අත්‍යන්ත ලක්ෂණයක්. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පොදු මේ ධර්ම පොදියටම දෙන එක නම තමයි විරාගය කියන්නේ. මූල කර්මස්ථාන හැම දෙයකම රාගය තියෙනවා. මූල කර්මස්ථාන බැලලා ඕන දෙයකින් යන්න කැමති. මූල කර්මස්ථානට යනකොට මේක එපා වෙනවා. නීරස වෙනවා. කම්මැලි වෙනවා. මේක ඥානයක් වඩපත් වෙච්ච අයට නිබ්බිදා ඥාන කියනවා. ඥානයක් වඩපත් වෙන්නේ මේ ධර්මයේ ඥානයෙන් තේරුම් අර ගන්නවා මේ යන්නේ රාගය ඇති කරන පැත්තට නෙවෙයි. ඒක වංචනික වෙච්ච ගමන් ද්වේෂයට පයින්. ද්වේෂය පයින් එක නෙවෙයි බුදුරජාණන්සේ අදහස් කරන්නේ. මේක අහකට රාගය ඇති වෙන පාට තමයි මම මගසලකුණු දීලා තියෙන්නේ. ඒක දැනගෙන ඵලයක් නොගියොත් ඒකට ද්වේෂය පහළ මූල කර්මත්ත නැමත කළ වෙන අරමුණට පයින්නවා. රාගේ පහළ වුණේ නැත්තම් භාවනා වැරදි. රාගේ පහළ සමා වෙන. ද්වේෂේ පහළ වුණ නැත්තම් භාවනා වැරදි. ද්වේෂේ පහළ වෙලා මේ භාවනාවේ ප්‍රතිඵලයක් නිසායි මේ අරමුණ කෙරෙහි මනාපයේ රුචිය තණ්හා වාසාව අඩුවීම මෙතන වෙන්නේ. ඒ නිසා මේ රාගය කැපෙන බවට හොඳම ලකුණක්. ඒක වැඩි වෙන තාලෙට තවදුරටත් මේ නීරසකම එන තාලෙට තවදුරටත් මේ එපා වීම එන තාලෙට සැකේ වැඩි වෙන තාලෙට බය වැඩි වෙන තාලෙට ඵලයන් එක ඥානයක් කරගන්න පුළුවන් කියන පණිවිඩය තමයි මෙතන කියන්න තියෙන්නේ. නමුත් මේ මම මේ කියන වචන තේරෙනවද මන් දන්නේ භාවනා කරන්න කරන්න කරන්න මූල කර්මස්ථානයේ නීරස ඒකාකාරී බය උපදෝන සැක උපදෝන දාටපත් වෙනවනම් ප්‍රතිපදාව හරි. ඒතකොට මූල කර්මස්ථාන විදිහට රාගය අඩු වෙනවා. ඒකට විරාගය කියලා නම දාලා බුදු ඥානසේ සඳහන් කරනවා විරාගෝ සෙට්ටෝ ධම්මානං ලෝකේ තියෙන සියලුම ධර්ම අතර විරාගය වැදගත්. මොකද රාගය සංසාරය ඇති කරනවා. දැන් මේ මූල කර්මත්තාන්ට ඇති වෙන විරාගය තමයි පස්සේ මුළු සංසාරයේ විශේෂයි අපි අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා අන්වේ ඥාණයෙන් වැඩ කරන්නේ. ද්වේෂ පදයෙන් බලන්න එපා මේක ඥාන පදයෙන් බලන්න. භාවනා කරනකොට මේක ඇති වෙනවා. මේ ඇතිවීම නිසා සිව්පසට එපාවීම ඇති වෙනවා. ගුරුවරට එපාවීම ඇති වෙනවා. ස්ථානට එපාවීම ඇති වෙනවා. අන්තිමට මුළු සංසාරෙටම එපාවීම ඇති වෙනවා. සීදී විනාශ ගන්න පුළුවන්. ප්‍රඥාව නැත්තම්. නමුත් මේ පාරේ පෙන්වන්නේ මූල කර්මස්ථානයේ විශේෂයි අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වය පෙන්නලා මේ මූල කර්මස්ථානයේම තමයි වෙන සෑම කර්මස්ථානවලම තියෙන නිසා ඔක්කොම ඉවර වෙනකන් හොඳට අනිත්‍ය දුක් අනාත්ම වැටහෙනකන් මූල කර්මස්ථානෙම ඇසුරු කරන්න. ඒකට මායя කරලා තියෙන උපක්‍රමය තමයි මූල කර්මස්ථානේ එපා කරවල පිටපාරවලට දාන්න. පිටපාරවල යන්න යන්න අලුතෙන් මාත්‍රකාවලට යනවා මිසක් අපිට අර විරාගය වඩන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩෙන්නේ විරාගයේද විරාගේ නම් ඥානපදමේ යන්නේ. වැඩෙන්නේ ද්වේෂේ නම් එපාකම නම් නීරසකම නම් සැකන බය නම් ද්වේෂපදමේ යන්නේ. කවදද මේ ද්වේෂපදමේ තිබුණ අත්දැකීම ඥානපදරමට යන්නේ කියන තමයි යෝනිසුමනස්කාරය අයෝනිසුමනස්කාරය කියලා කියන්නේ. මිච්ඡාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියන්නේ. අවිජ්ජා විජ්ජා කියලා කියන්නේ. ඒ නිසා මෙතන ඉන්න කිසිම කෙනෙකුට ඒ සම්බන්ධ අත්දැකීමේ කිසිම අඩුවක් නැහැ. ඔක්කොමලා අත්දකලා තියෙනවා. මොකද හැම කෙනාම ද්වේෂපදනමෙන් බැලුවොත් භාවනා මධ්‍යස්ථානේ පාවෙනවා. මූල කර්මස්ථානේ පාවෙනවා. මේ ආහාරේ පාවෙනවා. ඉදුන් හිටුන් ගැඳු කොට්ට මෙට්ට ඇඳ ඇතුළේ එපා වෙනවා. නිකම්ම නිකන් මේ කම්මැලි වෙන නීරස වෙන ගතියක් තියෙන. හැබැයි මෙයා තේරුම් ගත්තොත් මේකේ අනිත් පැත්ත රාගේ. ඒ කියන්නේ පැත්ත සංසාරේ වඩන සංසාර වර්ධනයට එකම හේතුව රාගේ. දැන් මට මේ රාගේ වෙනකොට විරාගේ එන්නේ ඕක පුද්ගලි පෞද්ගලික කරන්නේ කරන්න එපා. ඕක අරමුණට හේතු කරන්න යන්න එපා. ඕක පොදු ධර්මතාවයක් විදිහට බලන්න කොච්චරක මානසික පසුබිමක් නැත්තම් දර්ශනයක් ලෑස්ති වී යෑමක් තියෙන්න කියලා බැලුවොත් බටහිරේ අද පෙන්වන්න හදනවා ඒ මේ මානසික తত্ত্বය ඒ ලෑස්ති වී යෑම ජම්ම ලකුණක් මිස මේ ජීවිතේ හදන්න බැරි එකක් කියලා. මම නැවතත් කියනවා මේ සංසාරයේ දිහා ඇති වෙන භාවනා කරනකොට මේ සංසාරයේ දිහා ඇති වෙන නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම අරමුණ කෙරේ පටවන්න යන්න එපා. ගුරුවර කෙරේ පටවන්න යන්න එපා. ස්ථානයට පටවන්න යන්න එපා. ඍතුවට පටවන්න යන්න එපා. ආහාරයට පටවන්න යන්න එපා. මේකයි විරාගය කියන්නේ අන්නේ පේන දේ ද්වේෂ පදනමට දාන්න නැතුව නැත්නම් නීරසයි කම්මැලි ඒකාකාරී නිදිමතයි කියන පදනම දාන්න නැතුව මේ රාගය අඩුවීමක් මේක විරාගයක් ඉතින් මේක ලබා ගන්න ප්‍රතිපදාවෙන් මේ කෙලෙස් අඩුවීමක් වෙන්නේ මේ බුදුහාමුදුරන් පිහිට වෙන්නයි මේක වෙන්නේ භාවනාවේ ප්‍රතිඵලයක් වෙන්නේ කියලා දැනගන්න ඥාණය ඒගොල්ල කියන ඥානගත දෙයක් ඒක තියෙන මිනිහා තේනවා. ඒ මනසට භාවනා හරියනවා. නැත්නම් මනස කොච්චර භාවනා කරත් ඒ මනස බලන්නෙම එන කම්මැලිකමක් හරහා එක්ක මේක ආහාරයේ දුර්ලභමක්, ගුරුවරගේ දුර්ලභමක්, අරමුණේ දුර්ලභමක් කියලා ඒක පෞද්ගලික කරන එක. ආත්ම වතෙන් දාන. අනාත්ම වශයෙන් බලලා මේක බලන්න පුළුවන් ගතිය උපනිෂ්ඨේ සම්පත්තියක්මද එහෙම නැත්නම් මේ ජීවිතේ මේ බණ අහනකොට කාට හරි එක වෙනස් කරන්න පුළුවන්ද කියන එක බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම උපනිෂ්ඨේටම දාලා නැහැ. බුදුහාස කියනවා මේ සුත්තමේ ඥානයේ වශයෙන් ඇහෙන එක කල්පනා කරන තරම් උකුණු පසපත්තක් තරම් මොළ ධාතුවක් තියෙනවනම් භාවනා කරලා විතරක් හරියන්නේ මේ භාවනා කරනකොට ලැබෙන ප්‍රතිඵල මනින්ද කිරන්න යන්නේ නැතුව ඒක ඇති වෙන තාලෙන් කියන්න ගුරුවරයාට හොඳ වැරදි බලන්නේ නැතුව ඒකල හැම වෙලාවෙම මූල කර්මස්ථානයේ තියාගෙන ඉන්න උතුරු කට්ට වගේ එහෙම නැත්නම් උතුරුතරුව වගේ GPS එක වගේ ඒකල බලන්න කොයි જાතිය වෙලා කටයුතු කරත් මට මූල කර්මස්ථාන දෙක ඉන්න පුළුවන්ද කියලා එහෙම නැත්නම් මේ නිතර ඇසුරු කරනවායි කියලා පඬිතු සාරිපුත්තු සාංශේ අව탁සීරු කරන්න එපා. මේ අනික් පිණුසුන බැරි කෙනෙක් ඇසුරු කරන්න මට පුළුවන්. අයියෝ එයාගේ මොන ගුණයක්ද කියලා පහත් කරන්නේ නැතුව මට බුදුහාමුදුරන් අඳුල්ලා දුන්නේ. මෙයානේ මගේ උපාධ්‍යයන් වංශය කියලා ඒ අභින්න සංවාසයේ නිසා අවජානායව කරන්නේ නැතුව එහෙම නැත්නම් අපචනය කරන්නේ නැතුව ඇසුරු කරනවා නම් සත්පුරුෂ ගතිය කියලා කියනවා. ඉතින් මම මේ අවසාන පාවිච්චි කරපු වචන ටිකේදී වාක්‍ය ටිකේදී කිව්වේ මේක ඇත්තටම කිව්වට තේරුම් ගන්න පුළුවන් එකක්ද ජාතකයෙන්ම ගෙන අප එකක්ද කියන එක හිතන්න අමාරුයි. මේකට නිදර්ශනයක් මම කියන්නම් ලෞකික එකක්. අද හැදෙන හැම දරුවෙක්ම අම්මටයි අප්පටයි වෛර කරනවා. අම්මලා තාත්තා දැනගත්තා. ඒ උන්දලගත්තා. ඒකේ සමාජ ප්‍රසිද්ධ කාරණා. ඒ උන්දල තමයි මේ රෑ දවල් මාංශල කණ්ඩ දෙන්නේ. හැබැයි එක දරුවෙක්වත් අම්මා තාත්තා දෙන දේ ඇති කියන්නේ එයා හිතනවා මම තාත්තා මේට වැඩිය හොඳින් කරන්න පුළුවන්. ඒ නිසා මේ දරුවන් මේ දෙමව්පියන් කෙරේ ඇති කරලා තියෙන द्वේෂය සංසාර දුක බව දන්නවනම් මේක දරුවෝ දෙමව්පියෝ විතරක් නෙවෙයි මේක වැඩිකාරෝ කවුරුත් වැඩිකාරෝ. නමුත් දරුවට පේන්නේ නිතරම දෙමව්පියෝනේ. උන්දලානේ අපිට කන්න බොන්න දෙන්නේ. ඒ නිසා හිතනවා මුණ්ඩ මීට වැඩිය අපිට දෙන්න පුළුවන්. මෙන්න මේ தത്വෙදී දෙමව්පියෝ අසරණයි දීමපියන්ට දීමපිය උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන්ගේ දරුවන්ට හම්බ කරලා කන්න දෙනවා. හැබැයි දරුවෝ ඉන්නේ සන්තෝෂයෙන් නෙවෙයි. ඒක දීමපියන්ට තමයි දොස් දෙන්නේ. මොකද පේන්නේ ඒ ඇත්තෝ. ඉතින් මේක දීමපිය වර්ධවල තීරුම් අරගත්තොත් දැන් බටහිර ඉන්න උගෝදෙනෙක් දරුවෝ හදන්න නැති වෙන්න විනිශ්චය කරලා තියෙනවා. මොකද දරුවෙක් හදලා අවුරුදු 20ක් හම්බ කරලා ද්වේෂය ලබනවට වැඩිය හරි ලේසි බල්ලෙක් හදන එක. ඌ වලිග ගන්නවනේ. කවදාවත් ද්වේෂ කරන්නේ නැහැ. එනිසා පැහැදිලිව ප්‍රකාශ කරනවා මොකටද ස්වාමීන් වහන්සේ දරුවා ඇදලා? අපි ඕවර් ටයිම් කරගෙන රට රජවල් මාරු කරන උන් වෙනුවෙන් නිවාඩු දාගෙන කටයුතු කරලා අවුරුදු 13 පෙනිච්ච ගමන් කෙල්ලෙක් වෛර කරන්න පටන් ගන්නවා 18 පැනපු ගමන් කොල්ලෙක් වෛර කරන්න පටන් ගන්නවා මේකද හම්බ කරන්නේ නිසා ඇමරිකාවේ දෙන්නෙක් එකතු වෙච්චාම හම්බෙන දරුවෝ දෙන්නෙක් වෙන්න බෑ પરම්පරාව පවතින 1.7 ඉඳලා බහිනවා දැන් දෙන්නෙක් හම්බෙච්චාම දෙන්නටම හම්බෙන දරුවෝ 1.5ට අඩුවෙන් බහැලා වෙන්නේ නැහැ જાතිය. හැබැයි සැප සම්පත් තියෙනවා. එක එක පහුපියෙක්ගේ හම්බෙන බූදලේ ලංකාවගේ પરම්පරා හතරක් ගෙනියන්න පුළුවන්. මේක දරුවන්ගේ ඥානගත දෙයක්ද? අම්මලාගේ අප්පලාගේ නැහැදිච්ච කමද? සංසාර දුකද කියලා ගත්තොත් බුද්ධ ධර්ම කියන්නේ මේක තමයි සංසාර දුක කියන්නේ. වර්ධනය කියලා කියන්නේ සූසාන වර්ධනයක්. මේක තේරුම් අරගන්න බුදුහාමුදුරෝ දෙන විග්‍රහයේ කිසිම බෞද්ධ දෙමාපියෙක් කැමති නැහැ. බෞද්ධ දෙමාපියන්ට ඕනේ මේ જાතියත් බෝ කරන ගමන් බුදුහාමුදුරුවෝවත් පෙරක දෝරුකමක් කරවගන්න මේ දරුවෝ අපි කෙරේ කියන මෛරේ නැති කරලා දෙන්න බුදුහාමුදුරන්ට බැරිද? එතනයි දරුවෝ සීදී නසා ගන්න එක නරකන දෙව් බුදුහාමුදුරන්ට බැරිද? බලක්කන්න බෑ. ඒක තමයි සංසාර දුක කියන්නේ. මේ පුද්ගලික කරණය කරන්න එපා. ඊට බැරිදෙච්චා දරුවෝ හම්බෙන්නේ නැති වෙච්චා මරලා ජොලියක් තියෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අහනවා මගෙන් කට්ටිය මේ පව් දැන් සංඝයා විසින මත් 24 3 24 මක් විතර ඉන්නවනේ. සාංශ මේ සංඝයා අඩු ඉන්නේ. 19 12 9 ඉන්නේ. මම කව මේ ඉන්න සංඝයාට ළමයි හම්බ වෙන්නේ නැහැ. මේක විතරයි එකම දේ පිරිමි පිරිමි වැඩෙන සාසනේ. පිරිමි පිරිමි වැඩෙන જાතිය මේ සංඝ සමාජය විතරයි. ඉන්නේකේ පුදපල්ල මේකට හේතු මේ අපිට හම්බෙන්නේ නැහැ ළමයි. එදා ඉඳලම නැහැ. ඒක හම්බෙලා නැත්තම් තොපේ වැරද්ද. බහිලා කියලා වැඩක් නැහැ. වැඩෙනවා නම් ඒත් උන්ගේ වැරද්ද තමයි. හැබැයි මේ වැඩෙන සංඝයා මෙතනින් ලොකු හම්රුත් එක වෛර වෙන්නේ නැත්නම් ජොලියකුත් නැහැ. ඒක මේ රාහුල හම්රුත් කරපු දෙයක්. මම මේ කියන්න හදන මේ නොකරනවා කියන එක නෙවෙයි. හොඳට මතක තියාගන්න මේ සංසාර දුක ආත්ම ස්වරූපයෙන් පේන හැටි. අර අරයාගේ වැරද්ද කියලා හිතෙනවා. නැත්නම් අසවල් දේ වැරද්ද කියනවා. අන්න ඕක තේරුම් ගන්න බැරි නම් භාවනා කරන්න කරන්න මේ සංසාර දුක නැත්නම් මේ විරාගය ප්‍රකට වෙනවා ඒක ප්‍රකට වෙන්නේ මේ නීරසකම හරහා ඒකාකාරීකම හරහා හිත නින්දට වැටීම හරහා බය ඇතිවීම හරහා සැක ඇතිවීම හරහා අනිශ්චිතතාව ඇතිවීම හරහා ආන්නේ බය සැක නිදිමත ගතිය කම්මැලි ගතිය නීරස ගතිය කර්මස්ථාන වාර්තාවට දාන්න බැරි නම් දැකලා ඒක දිහා පූර්ණ නිගමනයෙන් තොරව ඉදිරිපත් කරන්න බැරි නම් ඒක ස්වභාවයෙන්ම පුද්ගල ආරෝපණය වෙලා පුද්ගලික එක්ක යටමකට යනවා. එතෙන් තමන් එක ද්වේෂ කරගෙන අත්කලමතාන් යෝගයට වැටෙනවා. ඊට පස්සේ පිස්සෙක් පාටපත් වෙනවා. මොකද ඔය දුරදි යන ගමනක් නේ. ඒ නිසා අපිට කෙලින් දැන් බුදුහාමුදුරුවෝ අහන්නේ කච්චි අබින්න සංවාසං අවජානාසි පඬිතු. මොකද රාහුල නිතර ඇසුරු කරන්න වෙච්ච නිසා ඔබ පඬිතු වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අව탁සිරු කරනවා. ඒක රාහුල ආමරට අවස්ථාවක් තියෙනවනේ බුදුහාමරට මාතුකා මතු කළ දෙන්නේ. දැන් කමඨාන් සුද්ධ කරන්න හදන්නේ. උඹට යම් වෙලාවක මූල කර්මස්ථානයේ කම්මැලි වුණාද? එච්චර මෙයාන්නේ. භාවනා කරන මූල කර්මස්ථානයේ කම්මැලි වුණාද? එහෙම නැත්නම් කවදාකවත් කියන්නේ නැහැ අනේ මෙච්චර වැඳලා ඉල්ලගත්ත මූල කර්මස්ථානේ මට කම්මැලි වුණයි කියලා කියන්න ලැජ්ජයිනේ. ඒක කඩන්න එපා. කරලගේ ඒක හැටි බං එහෙම වෙනවා. ඒක කියපන්. මේක හෙලි කරපන්. එලිකිරුවට පස්සේ ඒන කහට පුද්ගලාරෝපණයක් වෙන්නේ නැහනේ. කෙනෙකුට හෝ තැනකට යන්නේ ඒ කෙනාට කතා කරලා ඉවර කෙරුවට පස්සේ වෙන මේක වැඩි වෙන්න තවත් අපි කටයුතු කරන්න තියෙනවානේ මදින්නේ මේ ඇවිල්ලා තියෙනවා නැත්තම් ආයෙත් මේ සංසාරේ එනවනේ නැවත නැවත මේක ඉන්න නම් මේක වෙනවා උනාට මොකද ඒක හෙලිකිරීමට අපි කියන කමටහන් සුද්ධ කරනවායි කියලා ඉතින් සබාවක නැත්තම් පොදු කමටහන් සුද්ධ කරනවා කියන එක අපි දැන් ඇති කරන සම්ප්‍රදාය එක එක්කෙනෙක් මේක හෙලි කරපු ගමන් සබාව ගානිත් ඔක්කොටම ලොක් විශාල සාන්තියක් ඇති වෙනවා. අනේ මේ මිනිස්සයා බය නැතුව මේක කිව්වනේ මටත් මේක තිබුණනේ කියාගන්න බැරුව කියලා හෙලිකරුවට පස්සේ ඒක ලස්සන විසඳලා දෙන්න ඕනේ. භාවනා කරනකොට විරාගය පහළ වෙනවා. විරාගය ඉස්සෙල්ලම පහළ වෙන්නේ මූල කර්මස්ථානේ මොකද අබින්න සංවාසය නිසා. වැඩියෙන් ඉන්නේ මූල කර්මස්ථානෙත් එක්ක නිසා. අන්න ඒක දැනගෙන ද්වේෂ මූල නැතුව මේක රාගය තමයි සංසාරට හේතුව භාවනාව නිසා කෙලෙස් අඩු වීම නිසා දැන් විරාගය පහළ වෙනවා. ඒ විරාගයේ පහළ වීම විරාගයේ වශයෙන් ස්වභාවයක් වශයෙන් භාවයක් වශයෙන් ගතියක් වශයෙන් දක්නවා. මිස කැමැට විරාගය පහළ වුණා, ඇඳුමට විරාගය පහළ වුණා, සීනාසෙන්ට විරාගය පහළ වුණා, ගුරුන්නාසිර විරාගය පහළ වුණා, ස්ථාන විරාගය පහළ වුණා කියපු ගමන් දැනගන්න ඕනේ මෙන්න මේ එක එකට හේතු කරන එක තමයි කෙලෙස් විරාගය හොඳ එකක්. විරාගයේ පෞද්ගලිකකරණය කරපු ගම පුද්ගලයකට හෝ ස්ථානයකට හෝ ආහාරයට හෝ ඍතුවට හෝ ඒක Tamange වැඩි. හැබැයි ඒකත් හෙලි කරගන්න පුළුවන් නම් ඒකටයි සාසනය කියන්නේ. ඒක හෙලි කරන්න ඕනේ. හෙලි කරන්නේ නැතුව මේක බඩබොක්කේ තියා හිටියොත් පිළිකාවට යනවා. අර්බුදයකට යනවා. අද මේ භාවනා කරන සමාජවල එක්ක ගුරුවරට ඕනට වැඩිය ප්‍රේම කරනවා. එහෙම නැත්නම් ගුරුවරට ඕනට වෛර කරනවා. ඉතින් අද අපි මේ ද්වේෂ කරන අවජානාසි කියන වචනේ පාවිච්චි කරුවා වගේම මේක මහන්න පුළුවන් ඔබ නිතර අබින්න පච්ච සංවාසික නිසා සාරිපුත්‍ර සාංශට ප්‍රේම කරනවා නම් ඔය හා සමානම අකුසල කර්මය සිද්ධ ඒක නම් මෙච්චර ඔක්කත් කියලා දෙන්න හම් යම් විදියකට තමන්ගේ ගුරුනාංශයත් එක්ක අමතර ප්‍රේමකට බැස බැසනම් ওই ද්වේෂයට හා සමාන දෙයක් වෙනවා. ඉතින් ගුරුවරු උස කරලා පුම්බගෙන ගුරු දේවයන් වහන්සේ අනේ ඉතින් කියන්න වචන නැහැ. උත්තමයන් වහන්සේ කියන්නේ ඉතින් බටර් ගන්න පටන්. එතකොට ගුරුවරයා ඒත් ඒක අනුමත කරුවම දෙගොල්ලම අමාරුයි. මේ ඇති හැටි තියෙන විදිහට නතර කරන එක පේනව නේද බුදුහාමරණට කාටවත් කරන්න බෑ කියලා. එක්ක තමන්ට උදව් කරපු ගුරුවරයා බොහෝ උසස් කොට සැලකීමේ ඒත් ගුරුවරයෙක් එක වෙනසක් ඇති කර ගන්නවා. එක්ක බොහෝ කොට දොස් කීමෙන් ගුරුත් එක වෙනසක් ඇති. ඒතර වෙන්නේ මොකද්ද? ගුරුරයාගේ තමන්ගේ sannivedanayak කැඩෙනවා. එනිසා මූල කර්මස්ථානයේ ප්‍රේම කරන්න ගියොත් මූල කර්මස්ථානෙත් එක sannivedanayak කැඩෙනවා. මූල කර්මස්ථාන වෛර කරන්න ගියත් sannivedanayak කැඩෙනවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ බොහෝ කොට ඇසුරෙන් sannivedanaye හරහා බොහෝ කොට ඇසුරු කරන මූල කර්මස්ථානේ යම් යම් විදියකට වෙනස් වෙනවද? මෙචිලා මෙතෙන්ට යනකොට මේ මේ වෙනස්කම් විපරිණාමතා මතුවෙනවා කියලා දකින්න එක නම් අවශ්‍ය කරන්නේ. මූල කර්මස්ථානෙන් පෙකෙන වෙලා කපාගත්ත ගමන් අපි ඒක තන කරකැවෙනවා කුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ සූත්‍රයේ ආචාර ධර්ම පැත්තෙන් බලනකොට ගුරුකෝල සම්බන්ධතාවය පිළිබඳ ශාස්ත්‍රුණ වංශය නගන ප්‍රශ්නයක් වශයෙන් පෙනී හිටියට භාවනා කරන පිරිසක් වශයෙන් අපි නිසන්වනේ බණ කියනවාට ගන්න පුළුවන්. අපි යම් තැනක කිවිසගත්තා නම් මෙන්න මෙයා තමයි මම මූල කර්මස්තන අභින්න සංවාසයට යන්නේ කියලා. ඒ කෙනා පිළිබඳ ද්වේෂය ආවේ නැත්තම් භාවනා කරලා නැහැ. ද්වේෂය ආවට පස්සේ ඒ ද්වේෂේ ඥානපදනකට දාන්න බැන්නම් ඒකෝලයා මැට්ටා. ද්වේෂය ආවයි කියලා විස්තර කරන්න තරම් ඒකෝලයා කටපා මේ විවුර්ත කරගන්න බැන්නම් ගුරුන්නාසි මොඩයා. ගුරුවරයා ඉලිකරාවට පස්සේ ඒක හරියට අර්ථකථනය දුන්නොත් බුදුහාමුදුර එතන ඉන්නවා වාගේ කමඨාන සුද්ධ වෙනවා. ඒ නිසා මේක සජීවී ශාසනයක්. ඔක්කොටම හරියන කමඨාන සුද්ධ කරන්න එක්කෙනෙකුට බෑ. නමුත් එක්කෙනෙක් හරියට මේක ලියා ගන්නකොට පිරිසක පිරිස ඔක්කොටම පුදුමාකාර සන්තෝෂයක් ඇති වෙනවා සාසනේ ජීවත් වෙනවා කියලා. ඒකෝට තේරෙනවා මගේ මාන්නේ මම බිම තියන්න ඕනේ. මම අසීමිතව භාවනා කරන්න ඕනේ. භාවනා කරලා පස්සේ හොඳ පැත්ත විතරක් නෙවෙයි නරකත් පේනවා. ওই විදිහට දොස් කියන විතර නෙවෙයි හොඳත් පේනවා. දෙකම වැඩක් නෑ. දෙකෙම වෙන්නේ sannivedane අයින් වෙනවා. ඉතින් ඒ නිසා මේක ගෘහ වාසී අපදරුවන් එක කොහොමඩක්වත්ම කරන්න බෑ. ඒක කෙරෙන්නේම එක්ක ආදරෙන් එක්ක ද්වේෂයෙන්. මේ ගුරුවරයෙක් එක්ක නැත්තම් මේ తాවකාලිකව Taman ඉදිරියෙන් තියාගත්ත ශාස්ත්‍රුණ වහන්සේ නමක් ගුරුවරයෙක් මූල කර්මස්ථානෙත් එක්කත් අමාරු නම් කුසින් වදාගත්ත දරුවෝ නැත්තම් අම්මා අප්පත් එක්ක අපි සංසාරේ බැඳිලා බැඳිල්ල කාම ඕගය භව ඕගය හිතා ගන්න බෑ කෙලවරක් කරන්න බෑ අපිට වරලා තියෙන ස්වභාවය නේ නේ අම්මට තාත්තට ප්‍රේම කරන එක හරි ෂෝක් ප්‍රභාකරන්ව වෛර කරන එකත් හරි ෂෝක් ඔය දෙකම කරපළ නැත්තම් සිංහල බෞද්ධය නෙවෙයි කාලා තියෙන කෑමන කියන්න නරකයි එළියක එළිය කිව්වොත් එම ගල් ගහනවා. ඉතින් අර ඇතුළත ඉන්න නිසා අපිට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද මේ වගේ දේවල් කියලා මට කට උරු වෙලා තියෙන්නේ දැන්. වෙන්නේ නැහැ මයිත් එක කවුරක්වත් මොනවත් කියන්නේ. ඒ නිසා මේ දෙක තමයි ආගම කියන්නේ. ඉතින් මෙතෙන් යනකොට ආගම බිම තියන්න එපායි. බිම තියලා මම ගැලවෙන්න නම් අතිරේක වැඩි සෙනෙහක් ඕනෙත් නැහැ, දබරයක් ඕනෙත් නැහැ. මොකද වැඩි සෙනෙහ දබරෙටයි. වැඩි සෙනෙහ කියලා කියන්නේ අභින්න සංවාසය. ඒ නිසා අභින්න සංවාසින මූල කර්මත්තානේ තියාගන්න පරියන්කේ ඉන්නකොට පුළුවන් තරම් බලන්න ඔය කොයි අරමුණු නිමිති පහල වුණත් මම ඉඳගෙන ඉන්න බව දන්නා තාකල් භාවනා වැඩෙනවා. මේ ඉඳගෙන ඉන්න එකේ ඇතුළත සිදුවෙන ආනාපානෙ එහෙම පේනවනම් ඊටත් වැඩිය සැරෙන් වැඩෙනවා. ආනාපානේ පෞද්ගලික ලක්ෂණ සටහන් ආකාර පේනවා භාවනා වරුවයි යන්නේ දියුණු වෙන්න. සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙයි සක්මන් කරන බව දන්නවනම් භාවනා වැඩෙනවා. කොච්චර හිතවිලි ආවත් කොච්චර සද්ද ඇහුණත්. තක්මන් කරනකොට ඒ අතරමැද වම දකුණු වශයෙන් තේරෙන්න පටන් ගත්තා නම් අට වැඩි වේගෙන් බහනවා වැඩිනවා. මේ වම තියෙනකොට දැනෙන ස්වභාවික ලක්ෂණ ආකාර සටහන් කියන්න පුළුවන් නම් වැඩි වෙලා භාවනා කරන්න ඕනේ නැහැ. ඉදිනදා ජීවිතේ කටයුතු කරනකොට Taman ඉන්න ඉරියව්ව. මම දැන් මෙතන ඉන්නවා කියන එක දන්නවනම් හොඳ මායයටත් බිම දාන්න බෑ. එනෝත් ඒ වෙලාවේ මම මේ චේතනාවේ මෙතන ඉන්නේ කියලා දන්නවනම් මම මේ පිඟානක් හොදනවා. මම වැසිකිලි කරනවා කියලා අයිට වැඩි භාවනා දියුනෙනවා. ඒතරේ චේතනාවට අදාළව තමන්ගේ අතුල්පතුල් වලට වැටෙන දේත් ප්‍රකාශ කරන්න පුළුවන් නම් වරුවයි භාවනා කරන්න ඕනේ. ඉතින් ඒ ටික වළක්වන්න කවුද ඉන්නේ කියලා බලන්න අපිට. මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න එක වළක්වන්න කාටද පුළුවන් කියලා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව, ඇවිදිනකොට ඇවිදින බව, එදිනදා වැඩ කරනකොට ඇවිදින වැඩ කරන බව. ඉතින් මේක තියාගෙන අපි එක ගුරුවරගේ දොස් දකිනවා. භාවනා උපදේශයේ දොස් දකිනවා. ස්ථානයේ දොස් දකිනවා. ආහාරේ ඍතුයේ දොස් දක්නවා කියලා කියන්නේ ඒ තමයි ආත්ම සංඥාව කියන්නේ. ඒ නිසා අපි ඒ කෙහෙල් කිදික පොත්ත ගලවන්නා වගේ ගලවලා ඉදුණාට පස්සේ රසවත් මදේ කන්නා වගේ මේක සුද්ධ කිරීමට කමඨාන් සුද්ධ කිරීම කියලා කියනවා. ඉතින් මේක ඇත්තටම ධර්ම දේශනාක ස්වරූපේ මතුරන මේක දෙබසක්. එනතන් සාකච්ඡානුගහිතයක් වෙන්නේ. හොඳට භාවනා කරලා විශේෂයෙන් මේ මේ අතරද්දට අහුවෙලා තේරුම් ගත්ත කෙනෙකුට තේරෙනවා මේක මට විතරක් වෙච්ච එකක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දැනගෙන අවුරුස පුත්‍රයාට සාරිපුත්තු සාංශය පිළිබඳ කහටක් ඇති වෙලා තියෙනවා නම් නැතිකරන්නත් ඒ වගේ අනිත් ශාක්‍ය පුත්‍රයන් වහන්සේලාට ශාක්‍ය දීතා වණ්ඩ මේක උඹලට එනවා ඒක බලක්වන්න එපා තරහ එනවා. නමුත් ඒ තරහ ආවට පස්සේ ඒ තරහ ඇති කරගන්න ඕන කරලා තේරුම් අරගන්න මේක නිබ්බිදා වේ ලක්ෂණයක්. භාවනා කරන කෙලස් කැපීමේ ලක්ෂණය. විරාගයේ ලක්ෂණයක් මිසක පුද්ගලික ලක්ෂණයක් වශයෙන් ගන්න එපා කියන එක වටහා ගන්න පුළුවන් නම් මේ කමඨාන් සුද්ධ කිරීමකුත් වෙනවා ධර්ම ශීර්ෂණකුත් වෙනවා. ඉතින් මම හිතනවා මේ කාරණා නිසා Taman ගෙන යන ආධ්‍යාත්මික ජීවිතය මේ තියෙන සියුම් සියුම් කහට සියුම් සියුම් ඇහැට වැඩිච කුණ අයින් කරගෙන දෘෂ්ටිය පිරිසුදු කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වෙනවා ඇති කියලා එසේ වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව නැත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාවට පස්සේ කයිවරුවක් ගන්නයි කල්පනා කළේ. මෙහෙදි විතරක් ඒ වැඩේ කරනවා දාම් පල්ලියදි කරන්නේ නැහැ. ඉස්සර මෙහෙම කරා හැම එකේදීම. ඒ නිසා අපි මේ කතා කරපු දේවල් ගැන කාට හරි අදහස් මත මතාන්තර ප්‍රකාශ කරන්න තියෙනවනම් එහෙම නැත්නම් ප්‍රශ්න කරන්න තියෙනවනම් විනාඩි සල්පයක් අපිට ගත කරන්න පුළුවන් මේ මම ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් කියන්න කරන දෙයක් තියෙනවා මතක් කරගන්න කියලා. කවල් බද්ද මොකද කියන්නේ? ආනාපානිය වගේ මූල කර්මස්ථානයක් ගත්තම ඒක අර හොඳටම සංසිඳිලා ගියාට පස්සේ කොහොමද ඒක බලන්න ඕනේ පාර දන්නවනම් GPS එක අයින් කරාට කමන්නේ නැහැ. ඊපස්සේ සැරින් සැරි චෙක් කරලා බලන්න ඕනේ. සැකනා සැකනම් මුදින් යනකොට සැක නැහැ. ඒතියෙදි සැක කරනවා කියන්නේ කෙලෙස්. දැන් Taman දන්නවා GPS එකට තියන්න පුළුවන් ඒ GPS එක දාන්න වෙලා ගන්නවා පාරණතර කළ වාහනේ. එතකොට මොකද කියන්නේ? දැන් දන්නවා මේ වාහන ෂුවර්. ඒත් කියනවා මේ කට්ටිය අහනවා ඔය කට්ටිය හරි අතරම දැනගෙන තියන්නේ වානේ පොඩ්ඩක් ඉන්නකෝ. වාහනේ පැත්තට නැතර කරලා GPS හයි කරලා ඕන ඕගොල්ලෝ බලා ගන්න කියලා දෙන්න. කන පැලෙන්න ගාලා පිටිපස්සේ කාර කතා කරලා වාහනේ ඉන්නවනම් කල්පන ඵලයන් මම පාර දන්නවා. මොනම ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. අපිට එලා තියෙන මේ යන කට්ටියට විස්තර කරන්න මට වැඩි උන් අදහනවා GPS එක. වාහනේ පාරයින් නතර කරලා GPS එක දාලා පෙන්වන්න හදනවා. ඒ කියන්නේ මොහොතේදී මේක පේන්නේ නැත්නම් අපන්ට ඒක නෙමෙයි රෂ්ටි ආන දෙන්නබට සැකතයක් තියනවාද? දැන් මේ ආපු පාර අර ගොරෝසු දැන්ලා මෙතෙන් දෙනකම් පාර දන්නවනම් මේ කෙලෙස් අඩුවීමක් බව දන්නවනම් ප්‍රතිපදාව බව දන්නවනම් එයාට හම්බෙන වාසිය තමයි සැක නැහැ දැන්. මේ තියේදී සැකකරන එකට කියනවා ප්‍රපංච කළ යුතු තැති තනක ප්‍රපංච කිරීම කියලා. ඒකට බේත් ඇත්තේ නෑ සාසනෙ. අද භාවනා යෝගාවනතර තියෙන ඔච්චරයි. ප්‍රපංච කළ යුතු නැති තැනක ප්‍රපංච කරනවා. අහන්න පුළුවන් ප්‍රශ්නේ දැන් මට සංඥාවක් නැහැ ස්වාමීන් වහන්සේ මට මෙනෙහි කරන දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ මට යන්නේ නාතපාතයක් නැහැ ස්වාමීන් වහන්සේ මට මේ මේ නිමිත්තක් නැහැ දැන් එතනට ගිහිල්ලා ඉන්නේ මේ ඉතින් ඊට පස්සේ මොන නිමිතිද ආයන්නේ එතකොට සතියේ සතිය ඉවරයි. යාගේ සීවිය අමාරයි. පණ්ඩිසාන්ත කියනවා දැන් අපි නුවර ඉපදිච්ච කොල්ලෝනේ. කටුගෙට යන්න ඕනේ. දැන් කටුගෙට යන්න දැන් හරි අමාරු වෙන්නේ වන් වේස් දාලා අනම්මන දැන් කටුගෙට ගියාට පස්සේ මේ කබඩ් එක බලන ගමන් කායකට ඇවොත් දැන් කටුගෙට යන්නේ කොහොමද කියලා ජෝ කබඩ් එක බලනවා නෙමෙයිනේ දැන් මේ ඌ දන්නේ කොහෙද ඉන්නේ කියලා දැන් මෙතන ඉල්ල කොහොමද කටුගෙට GPS පෙන්වන්නේ ඒ වගේ අර විවේක වෙච්ච එකේ පාර දන්නේ නැත්නම් එතකොට තියෙන අසහනේ අඩුවීම දන්නේ නැත්නම් ආතති අඩුවීම දන්නේ නැති ඒ ඒතිෙදි ප්‍රශ්න අහනවයි කියලා කියන්නේ සාරිපුත්‍ර සාන්තේ කොටිස සාන්තේ කියනවා ප්‍රපංචකලිසු නැත්නම්ක ප්‍රපංච කරන ආයෂ්මතු ඒකට බේත් නැහැ. ඒකට ඉතින් එක ඥානයක් කියලා. නෑ සැකය වංචා කරන ඥාන ස්වරූපේ. අර හිතනවා මෙතෙන්දී අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ සාධාරණයි. ඇත්තට ප්‍රශ්නේ හරි වැලිඩ්. නමුත් සැකයෙන් ඉනවයි කියන එක තේරුම් ගත්තොත් එයා සැකේ කරන්නේ ගුරුවරයාව. සැකේ කරන්නේ ධර්මයේ. හැබැයි Taman සැක කරන පුද්ගලයාට ඔතනින් එහාට හැමදාම ලැබිච්ච සම්පත්තියට සමාදම් වීමක් නැහැ. එයා දන්නේ සමාදම් වීම. මොකද එයා නිවන කියලා පතලා තියෙන වෙන්නේ මොකද්ද එකක්. එයාට මේ කහා පාට ආලෝකයක් උඩට යන ඉනිමගක් නැත්තම් මොකද්ද ඊළඟ නේන. දැන් මෙතන මොකුත් නැහනේ. එහෙනම් ආරම්භක හේතෙම වැරදි. අහගෙන ඉන්න කමටහන් සුද්ධ කරනකොට දවසක් අහගෙන ඉන්න හැම කෙනාටම තියෙන්නේ මේ දීගේ කැඩෙන හරියක් කැඩෙන්නේ සැකේට මිසක් හැම ගෑණියක්ම මිනිහෙක් එක්ක හැම නෙන්න නිසා නෙවෙයිනේ. හැම මිනිහෙක්ම ගෑණියෙක් එක්ක හැම නෙන්න නිසා නෙවෙයිනේ සැකේනේ. ඒක වළක්වන්න ක්‍රමයක් නීතියෙන් හදන්න පුළුවන්. ඒ නිසා අද විවාහ රෙජිස්ටර් වෙනවට වැඩි ප්‍රමාණයක් දෙක්කත් හද රෙජිස්ටර් වෙනවා. ඔක්කොම එයා හිතනද කාමීත්‍යචාරය කියලා තමයි. දැන් සැකයක් ආවට පස්සේ මොකද නතර කරන්නේ? තමන්ගේ පුරුෂයා ගැන ගෑනට සැකයක් ආවට පස්සේ පුරුෂයාක නැහැ කියලා පෙන්වන්න පෙන්වන්න ගෑනට සැක වැඩි. එහෙම කිව්වට මට නම් කියන්න තියෙන එහෙම තමයි. ඉතින් එයාට පේන්නේ ඒක නිකන් අපරාධ ෂෝක් එකට ඉඩම හම්බෙච්ච වෙලාවේ නිකන් ඉන්නකොට හරි පවක් පිනක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් පිං කරලා සද්ද නැහැ. පිං කරනකොට හඳුන් කුරු සෝඳ ඉන්න එපායි. බෙර සද්ද පොඩ්ඩක් එන්න බෑ. අර සද්වර්ණ කොඩි පේන්න බෑ. දැන් මෙතන සද්වර්ණ කොටිත් නෑ, <laughs> සඳුන් කූරුත් නෑ, බෙර සද්දෙත් නෑ, දාඩිය ගඳත් නෑ. කට්ටිය නිකන් උණ වාගේ. සැක කිව්වහම අනේ මේක කවදාකවත් අබෞද්ධයට නෑ. ඒකනේ මම කියනවා මේ මේ විවිධිත පාට ආන් පස්සේ ඉන්හාට මේ දැන් ඔබත් සම්පූර්ණ දක්වන මේ සම්පූර්ණ පස්සේ ඒ ඒ ඒ විදිහට ඒක එහෙමම යන්නේ නෑනේ. You drink one. අද කොහොමද මේකට උත්තර දෙන්නේ? ඒකට මේ ඔව් කිව්වත් නැහැ කිව්වත් අහු වෙනවා. ඒ කියන්නේ එයාට තේරෙන්නේ නැත්නම් මං අසහන තැනක ඉඳලා අසහන තැනකට ආවයි කියලා තන්. එයාට තේරෙන්නේ නැත්නම් මං අවිවේකී තැනක ඉඳලා විවේකී තැනට ආවයි කියලා. ඉතින් දැන් මම මොකද කරන්න ඕන කියලා ප්‍රශ්නයක් අහන්න කොහෙද අවස්ථාවක් මේකේ? මොකද්ද ප්‍රශ්නේ කොහෙන්ද මේ ප්‍රශ්නේ පෑන් නැගන්නේ විඥානේද ප්‍රශ්න නගන්නේ මේ මන්තකන මිනිසයාගේ ඥානේද ප්‍රශ්න නගන්නේ අරමුණක් නැතිකමද ප්‍රශ්න නගන්නේ මොකද්ද ප්‍රශ්නේ පදනම මම දැන් අපහසුර දානවාද කියලා මම දන්නේ නැහැ වැදගත් ප්‍රශ්නයක් කියලා මම ගරු කරනවා ධාරිපුත්‍ර සංසයෙන් අහනවා කොටිය සංසයේ සංසයේ යම් තැනක සලායතන සංසිඳුණාට පස්සේ එතන යමක් ඇත්තේද එහෙම අහන්න එපා ඉස්මතුන් කියන සාරිපුත්‍ර සංසය එහෙනම් සාංශ එතන යමක් නැත්තේද? එහෙම අහන්න එපා ආයස්මතුන්. එහෙනම් එතන ඇත්තේ නැත්තේ දෙකමද? එහෙම අහන්න එපා ආයස්මතුන්. එතන ඇත්තේත් නැ නැත්තේත් නැද්ද? එහෙම අහන්න එපා ආයස්මතුන්. මේ මේ දෙන්නම රහතන් වහන්සේලා දෙනවා. ඒකෝට සාරිපුත්‍ර සාන්තිර කියනවා කොටිසන් දැන් බලන්න ඔබ වහන්සේ ප්‍රශ්න හතරයි අහන්න බුණා හතරම ඇහුවා. හතරම නෑ කියනවා. මම කොහොමද මේක තේරුම් ගන්නේ ස්වාමීන් වහන්සේ? සලායතන සංසිඳන වාසිය යමක් ඇත්තේද කියලා ඇහුවත් නැත්තේද කියලා ඇහුවත් ඇත්තේත් ඇත නැත්තේත් ඇත කිව්වත් ඇත්තේත් ඇත නැත්තේත් නැත කිව්වත් ආයෙත් මේ ප්‍රපංච කළ යුතු නැත්නම් ප්‍රපංච කරනවා. නෑ යුතු ප්‍රශ්නයක්. හැබැයි අහන්න නැති එකෙක්වත් මම දැකලා නැහැ මේ ලෝකේ. කොටි දහමතුත් අහනවා නේද? ආයෙ මොනවද මේ මංගඩ කතා කරන්නේ. ඒ සාරිපුත්‍ර සාන්ත දෙන උත්තරේ තමයි ඇත්තේද? ඒ මාණ්ඩේ පායසොඳ. නැත්තේද? ඒ මාණ්ඩේ පායසොඳ. ඇත්තේ නැත්තේ නැත් අහන්න පායසොඳ. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ අහන්න එපා සුඳු. ඒත් ඒ ශාන්තේ කරකෝල අහන දැන් මේකට ඔබ වහන්සේ උත්තරයක් දෙන්නේ නැත්තම් මොකක් හරි අපි මොකද මේ සාකච්ඡා කරන එක තිබෙන්නේ? මම කොහොමද තේරුම් ගන්නේ? මේ ප්‍රපංච කලිස් නැත්නම් ප්‍රපංච කරනවා. අපිට විවේකයේ කියන එක දන්නේම නැහැ. හැම විවේකයේම අනණ්ඩයි අපි දන්නේ. අපි භාවනා කරන්නේ විවේකයේ සඳහා හෝ හුදකලාව සඳහා හෝ විශ්‍රාමයේ සඳහා කියලා අපි දන්නේ අපි භාවනා කරන්නේ මොකද්ද කුට්ටියක් ඉල්ලගෙන. මේ නිවන කියලා මොකද්ද අපිට එලිච්චගේ තනපුඩු මේ තනපුරුල වගේ මොකද්ද එකක් පෙන්ලා දෙනවා දැන් වැටෙයි වගේ. වැටෙන්නේ නැහැ. එලිචි පිටිපස්සේ කොච්චර ගියත් තනපුරුල වැටෙන්නේ නැහැ. ඉතින් හිවලා පිටිපස්සේ යනලු දැන් වැටෙයි දැන් මේක පැද්දෙනවනේ එහාට මෙහාට. දැන් වැටෙයි ඉතින් නිවන වැටෙයි කියලා කට්ටිය භාවනා කරනවා. අරක වැටෙන්නේ නැහැ. අරකගේ අඹේ පිටිපස්සෙත් යනවා. මේක එහාට වැටෙනකොට පැද්දි පැද්දි යනවා. හොඳ මස් කැලේනේ ඔගේ. වැටෙන්නේ නැහැ. භාවනා කරන කට්ටිය බෞද්ධයන කවදාකවත් නිවන දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ නිවන කියලා මොනවද අපේක්ෂා නැහැ. ඒගොල්ලෝ කියන්නේ බුදුහාමගේ යමක් නැති තැන. හැබැයි මේ කියන්නේ නිවන නෙවෙයි. ඒක පටලවා ගන්න එපා. මෙතෙන්ට ගියාට පස්සෙත් එයා ඒක ප්‍රශ්නයක් නගා ගන්න හේතුවක් කරගන්න. මොකද අපි මනසට නිකන් ඉන්න බෑ. මොනවා හරි ප්‍රපංච කරනවා එක්ක වංචනික ස්වරූපේ එක්ක සැකේ එක්ක අවිද්‍යාව. ඒක පෙනී හිටින්නේ ඥානයේ විදියට. විමර්ශන බුද්ධිය ධම්ම විචේ සම්පෝඥංගය කියලා හිතනවා. ඉතින් උත්තර දෙන්න තුච්චාම උත්තර දෙන්න තිකනත් බයි. ඉතින් බුදුජානන්සේ කියනවා ඊතලයක් ඇන්ලා ඉන්න එක. ඊතලේ ගලවන්න ඉස්සලා කිව්වොත් මේක විද්දේ කවුද? මේකේ තියෙන මොන જાති විසද්ද? කොයි දිශාවෙන්ද ආවේ කියලා. ඒ ඊතලෙට අත තියන්න එපා. මේ ආපදන කියන දේකට අරට කණ්ඩ දෙයක් ගහලා ඊතලේ ගලවන දාන කරන්න තියෙන්නේ. උගේ ওই ප්‍රශ්න වලට උත්තර දී දෙන්න වෙලාවක් නැහැ නේ. දක්ෂ ගුරුවරයෙකුට මොකද ඊතලේ තියෙනකම් විෂ කැවෙනවා. නිසා මේ වෙලාවේ කෙරෙන්නේ ප්‍රපංචයක් කියලා කියපු ගමන් වැඩියෙන්ම කනගාටු වෙන්නේ කවුද දන්නද බෞද්ධයා. මොකද කතෝලික මිනිස්සුන්ට ඔතෙන් ගියාට පස්සේ ඒ නිසා සාහනේ තියෙන එසකින අපි අම්මේ දෙයියෝ දැක්කටත් වැඩි යපන් කියලා. ඌක ප්‍රශ්න අහන්නේ නැහැ. පොඩි ළමයෙකුට දෙන්න බෑන අල්ලන ඇල්ලිල්ල. කද්දාක ප්‍රශ්න කහන්නේ නැහැ. බබාට කොහොමද තේරෙන්නේ? මොනවද තේරෙන්නේ? මට තිබුණ මොකක් ප්‍රශ්න නැහැ. මම නිකන් ඉන්නවා. ඒ දෙකේ වෙනස දැක්කට පස්සේ නාකියොත් එක්ක වැඩ කරන එක මොන තරම් මේ මොනවද කියන්නේ මුඩු බින් වල වපුරනවාද කියලා තේරෙනවා. ඔය දුන්නට කවදාකවත් බාර ගන්න ගන්න. දැන් බෞද්ධයා බෞද්ධයා තන්නේ ක්‍රම මේකෙදී මනස උල්ලච්චි දසතේ. මොකද යාට නිවන කියලා මොකද්දෝ චිත්තයක් අඳලා දීලා තියෙනවා. ඒ තියෙන අකුසල් නැති වුණාට මදි. දැන් මම මොකද කරන්න කියලා. ඒක ඇත්තටම අහිංසකයි. මම මේ කාටවත් දොස් දකිනවා. කවුරු හිතලා බඳලා ගන්න ගන්නේ. ඒ අහිංසක ක්‍රම ඒ මනුස්සයට විරුද්ධව ක්‍රියාත්මක කරන සාරිපුත්‍ර සාංශික වචනේ තමයි ප්‍රපංච නොකල යුතු තැනක ප්‍රපංච කරනවා කියන එක. ඒක ඒක ප්‍රපංච කියන එකත් අපි දන්නේ කතා නොකල යුතු තැන කතා කරන්න එපා. ඒකෙන් අනවශ්‍ය ප්‍රශ්න මතුවෙනවා. අපි උදේ ඉඳලා හැන්දනකම් හිතන්නේ දැක්කට පස්සේ කතා කරු නැත්තම් හොඳ නැහැ කියලා. ඉතින් දැකවා ආ කොහොමද දැක නාන්න දෙන්නේ මේ නාන්න තමයි යන්නේ බාල්දියත් ගන්න සම්බනුත් අරගෙන ඉතහන මේ නාන්න දෙන්නේ හොඳයි වැස්ස වගේ නේ හොඳයි තවත් මනසක් කලබලනවා එහෙම නොකොලොත් අපි කියන්නේ මේ සමාජශීලී නෑ සභාශීලී නෑ කියලා අපි පැත්තකට ඒ නිසා මේ સંદર્ભය තුල හැදිච්ච අපට නිවන දුන්නට විවේකේ දුන්නට විස්රාමයේ දුන්නට අපිට පේන්නේ කොන්වීමක් රහෙන් තල්ලු වීමක් මං අතපල්ලේ වැටිලා අපි විවේකේ බලන්නේ වෙන භාවනා කරන්නේ. මොනවදෝ ඉතින් නිවන පිස්සර කරනකොට නැස්චාර්තයි කියලා බුදුහාමුදුරු බයිනවා. අකිරියවාදී කියලා බයිනවා. මේ ක්‍රියා කරන්නේ නැතුව නිකන් ඉන්න දෙයක් කතා කරන කෙනෙක් කියලා කියනවා. අරස රසෝ කියලා කියනවා. රස වින්දිනක් නැති කෙනෙක් කියලා කියනවා. අපගබ්බෝ කියලා කියනවා. ගබ් ගැබ් මොනවාද? ගබ්ස කරන කෙනෙක් කියලා බුදුහාමුදුරු දොස් කියනවා. දු ලෝකයා නිතරම ගැබ් ගන්නන જાතියනේ. අල්ලපු ගෙත ගෑනට හරි කමන්නේ ගැප් ගන්නට නේ ඕනෙලා තියෙන්නේ. ඉතින් එහෙම කිය අපගබ්බෝ කියලා වයින් වචන හතක් දාලා තියෙනවා. කතා කරන දැන් ඉතින් මෙතන ඉන්න එක්කෙනෙක්වත් ඒක බුද්ධි විඳලා නැතුව නෑ. හැම කෙනාම ඔය කියන විවේකී බුද්ධි විඳලා තියෙනවා. හැම කෙනාම ඔය විවේකී බුද්ධි විඳලා තියෙනවා. හිතනවා පාළුයි වගේ අප්පා අල්ලපු ගෙදට පොඩ්ඩක් ගිහලා අහන්න ඕනේ මේකද ඔයත් දැක්කේ. <laughs> මේකද ඉතින් ඉතින් ඒ ඇහිල්ල හරහාම උගේ බුද්ධියක් තියවර අරුගේ බුද්ධියක් තියවරයි. යේන යේනේ මඤ්ඤති තතෝ තංගෝති අඤ්ඤතා. ඒ ලැබිච්ච විවේක පිළිබඳ මඤ්ඤනා කරන්න කරන්න ඒක කෙලසෙනවා. යම් දෙයක් බව වෙන දෙයක් බාටපත් වෙනවා. මේ ලැබිච්ච දේ උපයාගත්ත දේ අරස කරන්න දන්නේ නැතිකම තියෙන්නේ. ලැබිච්ච සම්පත්තිය මේක විවේක සම්පත්තිය හුදකලාව විස්රාමයේ කියන විදිහට නෙවෙයිනේ අපිට නිවන ඇඳලා පෙන්නලා තියෙන දහම් පාසලේ. මොකද්ද අර එලිසිගේ මේක වගේ එකක් නෙ පෙන්නේ නෙවෙයි එල්ලි එල්ලි තියෙනවා දැන් වැටෙන්න තියෙන්නේ වැටේ උඹ උඹ බලන්න බලයන්කෝ පස්සට යනකොට යනකොට ඉස්සරහට වැටේ කියලා ඉතින් අර එලිචි පිටිපස්සේ යනවලු හිවලා දිගටම දැන් වැටේ දැන් වැටේ කියලා වැටෙන්නේ නැහැ දැන් මේකේ බලනකොට සාරිපුත්‍ර ස්වාමීන් අහනකොට මේ අභින්න සංවාසං අපචිනිතෝ කියලා නිතර ඇසුරු කිරීම නිසා සාරිපුත්‍ර ස්වාමීන්ට වෛර කරාද කියලා අහන ප්‍රශ්නෙත් මූල කර්මස්ථානයේ වෛර කිරීම පැත්තට දැම්මට පස්සේ අපිට කොච්චරක් ඇතුළත කල්පනා කරන දෙයක් තියෙනවද කියලා හිතන්නේ. අපි මේ නිතර ඇසුරු කරන හැම කෙනාම පහත් කළ සලකනවානේ. දිවිලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියන එක මූල කර්මස්ථානට අනිවාර්යයෙන්ම අපි කරනවා. ඉතින් ඒක භාවනා දියුණුවක් මේ. ඒක මේ මේ බුදුහාමර ව්‍යංගාර්ථයෙන් කරන එක වෙනවමයි. වෙනවනම් භාවන අල්ලලා තියෙන කරුණාකල අයෝනිසමංස්කාරය දාන්න එපකට යෝනිසමංස්කාරය දාපන්. මිච්ඡාපදිත්‍ය දාන්න එපක සම්මාදිත්‍ය බලපන්. ඒ කියන්නේ ද්වේෂපදනේ බලන්න එපක ඥානපදනේ බලපන්. එහෙනම් true. ද්වේෂාවේ නැත්තම් මැට්ටා. ද්වේෂාවේ නැත්තම් ඉතින් ඌ භාවනා කරලා නැහැ. ආපු ද්වේෂ ඥානපදනම දාන්න ඒක ගුරුවරටම කියන්න පුළුවන් නම් මම හිතුවා උන් නිවන් දැකලා තියෙනවා. මට ඔබ වහන්සේ වෙනද එපා වීමක් ඇති වුණා. කවුරුවත් කියන්නේ නැහැ. කියන්න බයයි නේද? ගුරුවරයා දෙන කඩුව දෙන්නේ. ඒත් කියන්න පුළුවන් නම් මූල කර්මස්ථානේ මට එපා වුණා. ස්ථානේ මට එපා වුණා. ඔබ වහන්සේ මට එපා වුණා. ඒක දරන්න බැරි නම් මම හිතන්නේ හොඳ ගුරුවරයෙක් කියලා. ඒ එහෙම දෙයක් ඇසුගා. ඒක කියන්න පුළුවන් ගුරුවරයෙක් කියන්නේ කවුරුත් ඉන්න දෙන කියන්න එපා. හැබැයි උඹ විතරයි ඕක කියන්නේ. අනිත් ඔක්කොමලා. ඒ දවසක් ඒ රාජනීෂ් බණ කී කිය ඉන්නකොට එන්න සෙනගෙන ඉන්නේ ජාත්‍යන්තර මට්ටමේ සෙනගෙන්නේ. හරි දැන් දැන් සරත් වැඩි. එක්කෙනෙක් ඒ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලක් තිබුණා. ප්‍රශ්න ලියලා දාන්න නම නැතුව. උඹ කතා කරන හැමදේම අමු පිස්සුවක් බං කියලා ලියලා තිබ්බා. උඹ කතා කරන හැම මගුලක්ම පිස්සුවක් බං කියලා. දැන් නමක් නැහැ. මේ ප්‍රශ්නේ අරගත්ත පස්සේ රාජනිසාරණ කළා උඹ කතා කරන හැම දෙයක්ම පිස්සුවක් බං. ආ ජෝන් කියලා තිබුණාලු. ජෝන්. ඊට පස්සේ කිව්වලු පුළුවන් ද ජෝන්ට නැගිටින්න කියලා. දැන් බයයිනේ දැන් සෙනගමද? ඉතින් ජෝන් කියන මනුස්සයා ළඟින් ඉන්න කෙනා පස්සේ ගොළු මචං එක කිව්වට පස්සේ මම නිකම්ම නැගිට්ටුනා කිව්වා. මට මොනවා වුණාද දන්නේ ජෝන් නැගිට්ටලු. ඊට පස්සේ කට්ටිය වල දැන් මේ ජෝන් කියන එකට අනුමත කරන කවුරු හරි ඉන්නවනම් අත උසන්න කියලා. එක එක්කත් අත උසන්නේ නැතිලු. ඊට රාජෙන් කව බලව උඹට මටයි විතරයි බන් තේරෙන්නේ. මින් තේරෙන්නේ මැට්ටෝ කිව්වා. ඊට පස්සේ ජෝන් කියන මනුස්සයා ළඟ හිටපු එක්කෙනෙක් මට ඇවිල්ලා කියනවා මගේ මගේ යාළුවා ඒ රාජනිෂ් කියනකොට කරුණාකර ජෝන්ට පුළුවන් නැගිටින්න කියනකොට ඌ නිකන් රත් උනාලු නැගිටුනාලු නැගිටිනකොට පස්සේ කොල්ල රාජනිෂ්ත් ඉන්නේ හිටගෙන වගේ කතා කරන්නේ අනිත ඔක්කොම වාඩි වෙලා. ඉතින් කාටද කිව්වලු මේ ජෝන් කියප එක තේරන කෙනෙක්, අනුමත ගන්න කෙනෙක්, අනු යන කෙනෙක් අත උසන එක එක්කක් නැතිව. ඊට පස්සේ කිව්වලු ජෝන් එක කදලා දුන්නා අපෙන් ජෝන්. උඹට එමටයි විතරයි තේරෙන මේක පිස්සුවක් කියලා අනික සේරම හිතනවා රාජිනිස් කියන හැමදේම සද්ධර්මයේ කියලා. උන් බොහොම ගෞරවයෙන් අහගෙන උඹ තේරෙම මැට්ටෝ. මොකද මේකෙන් ගෙනියන තැනක් නැහැනේ මේකෙන් ගෙනියන්නේ හිස් තැනකට. උඹට එමටයි විතරයි තේරෙන්නේ කියලා. ඒ නිසා මේ මේ sannivedana එනකොට පෞරුෂත්වයේ ඉක්මවල අවංකකම එළියට එනවා. ඒකට කියන්නේ අහිංසක වෙනවා කිය. ඇත්ත මට වහන්සේ පාවුණා ඉතින් මම නෙවෙයිනේ මට මේ පාවෙනවා. ඉතින් මොකද කරන්නේ? හැබැයි ගුරුවරයා දැන් ටක් ගාලා මට වැඩ කරලා තියෙනවා. ධර්මයේ වැඩ කරලා තියෙනවා. මේ විරාගය මේ පහළ වෙන්නේ ඌ ගුරුවරයාට හේතු කරනවා, ආහාරය හේතු කරනවා, ස්ථාන හේතු. එතකොට ඒ ගුරුවරයාත් නැස්ති, මුත් නැස්ති, ඌත් නැස්ති අරියාදුවට යනවා. හෙලි කරන්න පුළුවන්. එයාට කල්යාණ මිත්‍රයි කියලා කියනවා. එයාට හනි විදින ප්‍රශ්න නැහැ. ඒතර සුපර් කන්ඩක්ටිවිටි එකම යනවා මෙසේජ් එක. කෙලිම කියදාගේ මේ වැඩේදී මම ඔබහන්ස කොහොමද කොහොමද මම මේකට විරුද්ධයි. දැන් මායි ධම්මරන් දිහාම ඉන්නකොට සමහර වෙලාවට සුපර් කන්ඩක්ටිවිටි වැඩ කරන. කෙලිමට අයිල කියනවා ඔබහන්ස කොච්චර ගෞරව කරුවත් මේ වැඩේට මම විරුද්ධයි. මම කළා හරි. උඹ විරුද්ධ වුණාට මෙතන යන්න ඕන ගමන් නැහැ හිටපන්. අපි දිනට මොකද්ද විරුද්ධ වෙලා ඉන්න බැරි. ඉතින් ගුත්තිලාමතුරට කිව්වට පස්සේ කිව්වලු we agree to disagree no problem අපි එකඟ වෙනවා විරුද්ධ වෙන්න ඉවරනේ ඊට පස්සේ කවුද කමල් මහත්තයා ලබම්බු ගන්න එතකොට එයා සභාපති එයා මොන කරන්නේ අපි දෙන්නම එකතු වෙලා තියෙන විරුද්ධ වෙන්නේ ඉතින් මොකද කාර්ය සභාව කරන්නේ මුගො දෙනෙක් ඉන්න මේ විරුද්ධ වීම ඒක නරක ගුණයක් වැරද්දක් ඒ මනුස්සයාට පුද්ගලිකව කරන්නේ නැහැ අපේ 100ක් අපි සමාන්තර නැහැ අපි කියන්නේ මේ හරි හරි ඒ හරිය හතින නිසා මම ඔබ වහන්සේ කියනවා මෙන්න මේ ඔබ වහන්සේ දෙව මොකා කරුවා මේ වෙලෙට මම විරුද්ධයි. ඒකට විරුද්ධ වුණා කියලා එක මේසේ කන්න බැරි කම නැහැනේ. අපිට අතටත් දී ගන්න බැරි කම නැහැනේ. එහෙම තියෙනවා නම් ඒ මාස ඉමෝෂනල් කනෙක්ෂන් නැහැ තියෙන කිසිම නේ. ෆැක්චුවල් නෙමෙයිනේ. ඉතින් මන් දන්නේ මට ඔය ඇවිදිනකොට තේරෙනවා මන් දැකලා අඳුර නැති මිනිස්සු මට ෆිට වෙනවා. කිසිම ෆ්‍රික්ෂන් එකක් නැහැ. කෙලින්ම ගැහුවා කෙලින්ම ප්ලග් වුණා. එක්ක හොඳටම බැනුම් අහලා කයිල කියන අවුරුදු දෙක තුනක් ඔබ වහන්සේට සාප කරා සාංශ මේ බැනුම් අහලා බැනුම් අහලා බැනුම් අහලා මෙකුටද මේ මේ හාමුදුර කෙනෙක් මෙහෙම කතා කරන්න කියලා දැනෙන්නේ මට තේරෙන්නේ තේරුණාට පස්සේ ඉවරයි. ඊට පස්සේ ඔබ වහන්සේ මම එක්ස්ප්ලනේෂන් ඕනෙත් නැහැ. මම ඔබ වහන්සේට ඇවිල්ලා සමාවිල්ලුවේ නැතත් ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම ඇවිල්ලා කතා කරනවා. ඉතින් තරහා වුණේ නැත්තම් මට වෙනවා ඕගනිකලි කෙනෙක් වෙලත් නැහැ. තරහා එන්න ඕනේ. ඊට පස්සේ තමයි තේරුම් අරගැනීම වෙන්නේ. ඒ කියන්නේ වැඩ කරන මිනිස්සු අතර ඉන්නවනම් තරහව කියන එක තමයි මට හිතෙනවා හොඳම sannivedanaye අපි අතර ගනුදෙනුවක් වෙනවා කියලා. එහෙම නැත්නම් දුරස්ත ඇතුර ඊට පස්සේ ඒක සං ඒක තරහව සමනය කෙරුවා කියන්නේ අපි තමයි සමාව දීලා ඉතින් පුතුම සහෝදරකමක් ඇති වෙනවා. කවුරු හරි වරද්දාගෙන බැනුම් අහලා ඊට පස්සේ තමා වෙන්න කියලා කියපු ගමන් එතන ඇති වෙන සම්බන්ධතාවයේ අර මේ නිකම්ම නිකන් ඇති වෙන සද්ධා විශ්වාසෙ නෙවෙයි. හරිම ඕගනික්. ඒ ඒ සෙනෙහස කමාවේ සාමාන්‍ය වෛර නොකර ගන්න බැරි තරම්. වෛරයක් කරලා ඒක අයින් වුණාට පස්සේ, කියන්නේ සමාව දුන්නාට පස්සේ මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය මොනම කෙනෙකුටවත් අල්ලන්න බෑ. ඒක අත්දකින්නේ මුළු සිද්ධියම දකින්න පුළුවන් කෙනාට විතරයි. ද්වේෂ වුණා, ද්වේෂය බහැලා ගියා. ඊට පස්සේ එන කනෙක් වෙන හැටි, ප්ලග් වෙන හැටි සමහරව ඒක දෙන්නම කැමති නැහැ. සැක කරන එක නම් ওই කොච්චර කරත් ඕක පරයා. ඔක ඔක ඕකනෝ උඹ විශ්වාස පරිසම්බය උඹට කවදාද පීයෙන් අයින් නුකු තමයි කියලා කියනවා. ඒ වුණාට තේරෙනවා මේ මනසකාව දැන් නැහැ. ඒක නරිෆයි. ඒකට කියන්නේ අර්ත් වෙනවා කිය. අර්ත් වෙනවා. අර්ත් වුණාට පස්සේ මේව වෙනවනේ. මේ ළඟදී ආටිකල් එකක් ලිව්වා. ඒක මේ ළඟදී තාරා කෝට් කරලා තිබුණා. සක්මන් කරනකොට සෙරප්පු සපත්තු නැතුව ඇවිදිනකොට අර්ත් වෙනවා. ඒක ඩිස්චාර්ජ් වෙනවා. මහ මොළො පොළොමයි කාන්තාවත් එක්ක අපි ඉලෙක්ට්‍රෝන සමතුලිත වෙනවා. ඊට පස්සේ පොළොවේ කැලලක් වෙනවා. සපත්තු සරපු දාන කෘත්‍රිම ඇවිදින්න යන තාක්කල් අපි කවදාකවත් පොළොවත් එක්ක අර්ත් වෙන්නේ නැහැ. මේ ග්‍රවුන්ඩින් වෙන්නේ නැහැ. ඒ කෘත්‍රිමයි ඇවිදිනකොට පිටෙන් ලබන්න අපිට මෝ ඇවිදිනව නෙමෙයි මේ කොකක් ගන්නවා. මේ වරු කකුල් දානවා. කොක්කු ඇවිදිනවා. ඒව සපත්තු සරපු දාන ඇවිද්දට හරියන්නේත් නැහැ. කෘත්‍රිම පොළොවේ ඇවිද්දට හරියන්නේත් නැහැ. මහ පොළොවේ ඇවිදින්න ඕනේ. අර්ත් වෙන්න ඕනේ. අර්ත් වෙනකොට පොළොවේ කෑල්ලක් උලඟක් යනකොට කලයක් ගහගෙන යනවා වගේ අපි සක්මන් කරනවා. තුඟ දෙනෙක් හිතන්නේ මේක භාවනාවක් කියලා. ඒගොල්ලෝ හිතන්නේ සක්මන් කරනකොට ඔසවන්න හිතෙනවා, ඔසවනවා, යවන්න හිතෙනවා, යවනවා, තබන්න හිතෙනවා, තබනවා කියලා ඉතින් අර ස්ලෝ මොෂන් දාලා කරනවා. ඒකල කියන කොන්දේ අමාරුනේ ස්වාමීස, බෙල්ලේ අමාරුනේ ස්වාමීස. ඒකක්වත් වෙනවනේ ස්වාමීන් වහන්සේ කියලා. ඒ පව් කියලාත් හිතර ඇත්තට අවංකව කරන්නේ. මොන කරන්නේ? ඒ පරිප්පෝ කන්නද වතෙන් යන්න බෑ. ඒ නිසා ගියපාර කියලා ඉතින් කොල්ලකට බැන්නා. පණ්ඩිත සාචි ඉස්සරහදී මේ ධම්ම ජීව හැමදෝ සක්මන් කරන්න ගියා මැරතන් ස්වාමීන් වහන්සේ සක්මන් මළුවේ පොළොව හාරගෙන යන්නේ මෙහි ආපුවම විතරයි සක්මනක් කියලා එකක් තියෙන්නේ එමීට සක්මන් කරනට අලුත්ම ලෝකයක් කියලා. මේ පණ්ඩිත සාචර මට බනින්නත් බෑ නොබැනත් බෑ ඊට කියන නෑ බුල්ලුවන් තරම් හිමීට කරලා බලන්න. ඊට පස්සේ හයියෙන් කරනකොට ජොලියක් තියෙනවා. හයියෙන් කරන එක නෑ හිමීට කරනකොට ජොලියක් තියෙනවා. දෙකම ගන්න එකනට ජොලියක් නෑ සන්තෝෂිකුත් නෑ කනගාටුකුත් නෑ බැලන්ස් වෙලා එනවා. ඒ නිසා මේ මූල කර්මස්ථානත් එක්ක ඇවිදිනකොට ඉතින් මූල කර්මස්ථාන නෙමෙයි. වම දකුණ ඒකේ ඇසුර මම දකින්නේ කවුරක්වත් මේක ගන්න ඕන ප්‍රෝජනේ සලකලා නෙවෙයි කරන්නේ එක්ක මූල කර්මස්ථාන අමතර ගුඩ බයක් ඇති කරගෙන තියෙනවා. එතන ඒකට ද්වේෂයක් ඇති කරගෙන තියෙනවා. ඒ තාක්කල් යෝගාවචරය. බයක් ද්වේෂයක් නැතුව මූල කර්මත්තේ උතුරු කට්ට වගේ GPS එකක පාවිච්චි කරන්න දන්නවනම් පාර දැනගත්තට පස්සේ GPS එක බලන්නත් ඒවා. ඒක ඕෆ් කරත හැකි. GPS එකේ ඉන්න අක්කා හරිම සෝක්. කවදාකවත් පාර වැරද්දුවා කියලා තරහ ගන්නෙත් නැහැ. වැහුවයි කියලා තරහ වෙන්නෙත් නැහැ. බඳිනවනම් බඳින්න ඕන අන්නේම ගෑනියා. GPS එකේ ඉන්න අක්කා ඉන්නේ. වැරදිච්ච ගමන් කියනවා පොඩ්ඩක් කියන මම නැවත කැල්කියුලේට් කරලා කියන්නම් මෙතෙන් ගිහිල්ලා යූ ටර්න් එකක් දාලා ආවෝ වෙන්න කියලා. වෙන ගානේ තමුසට මං කිව්වා දැන් ඇනාගත්තා ඔය ඕක නෙවෙයි ගානේ දෙන එක්සිට් එකේ නෑ. එහෙම කියන්නේ නෑ. ඒ GPS එකකින් අක්ක හරීම සෝ. ඒ වැරදුනාට පස්සේ ආය රීකැල්කියුලේට් කරලා කියනවා දැන් මෙතන ඉන්න කරන්න දෙන ආපහු එන්න. නැත්තම් එයා හන්දියෙන් දාන්න කියලා. දැන් වැහුවයි කියලා. මෙච්චර අමාරුවෙන් කැල්කියුලේෂන් එක හදාන්න පොඩි සෙල්ලම නෙවෙයිනේ ඔරියන්ටේෂන් ගන්න එක. ස්විච් එක ඔෆ් කරපුවම අක්ක කරබනේ. ඔය යනකොට මම කියනවා ඔය අක්කට පොඩ්ඩක් කතා කර කර යන් හරි හොඳයි. ඒ වගේම තරහ යන්නේ නැති එක. අන්න බඳිනවා නම් ගෑනි. ඒ වගේ තමයි මූල කර්මස්ථානේ ගන්නකොට පුළුවන් තරම් වැඩ ගන්න. නැති වෙච්චම අයින් කරන්න. ඒකට වැඳ වැඳ ඉන්නත් එපා, ද්වේෂ කරන්නත් එපා. හරි, පැයක් භාගයක් කරන් දෙන්න ඇති. එන අපි මෙතනින් ඊත්තාවතා ചാති ගාථා සජ්ජහනා කරලා